අපේ මුල්ම විනාඩි ස්වල්පය අපි විවස්ථාව සීපත් කරගන්නවා සම්ප්‍රදායක් වශයෙන්. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ දීගනිකායේ සංගීත සූත්‍රය අපි දාන අතර කරපු ඉදිරියට දවසේ මාතෘකා සඳහා පාඩයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. යනුව අපි පිරිසේ මනාපේ පරිදි විවෘත ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ මෙල්බන් පිරිසත් සම්බන්ධ වෙලා ඉන්නවා. ධර්ම සාකච්ඡාවට. ඉතින් අපි සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල ආරම්භයේ පිණිස එදා නතර කරපු තැන ඉඳලා විවස්ථාව කියවන විදියට අපි 13 කුටියට ආරාධනා කරනවා. නමෝ තස් නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවචර දිනචරියාව නිවන් සැපසින් සැනසුණු කැමැති දිවිකුඩා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ගය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් කියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවටන, අදුරුවටන, ගිලන් වැඩිහිටියවටන යන ආදීෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල් දන්කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත් සපයා සිය කුටියට යා යුතුය. මනදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බෞම් ඈනියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනුම් දෙවූ පාත්‍රයේ තවිකේ ඉලහ තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬවූ කල තෙරුවන් පුදා පාසීරු දරා කමඨහන් ගත් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හා අසරදී මෙත් කමඨහනින් යුතුව පිණු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙහෙත්තියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ත්‍රිසිනම් ගිලන්පසකිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය.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 අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමයේ සං යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසනෝ ඔබේ හා අන්‍යයන්ගේ පාසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි ඒක අපි අනිත් දවසට එතකොට යෝගාස්තුමේ කතිකාවතේ පළවෙනි කොටස කියනවා කියන සීකන්දව සීකන්දවගෙන අපි යනවා සංගීති සූත්‍රයේ අපේ දාන අතර කරපු තැන සිට ඉදිරියට වාක්‍යයක් කියව ගන්න දවසේ මාතෘකාව සඳහා නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා තත් සබ්බේ සංගායිතබ්බං න විවැදි තබ්බක් යත ඉදම් බ්‍රහ්මචරියන් අද්ධනියන් අස්ස චිරට්ඨිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං දේව මනුස්සාන කතමේ වේ නාමංච රූපංච අවිජ්ජාච භවත්තණ්හාච භවදිත්‍තිච විභවදිත්‍තිච අහිරිකංච අනොත්තප්පංච පිරිචොත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති උත්ථාන කුසලතාච සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ථාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලවජ්ජං ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාකල්යංච පටිසන්තරෝච අවිහිංසාච සෝචයංච මුත්ත සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතාච භෝජන මත්තඤ්ඤුතාච ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ඝා නිමිත්තංච පග්ඝා හෝච අවික්ඛේපෝච සීල විපත්තිච ditthi විපත්තිච සීල සම්පදාච ditthi සම්පදාච සීල විසුද්ධි සීල විසුද්ධිච ditthi විසුද්ධිච ditthi විසුද්ධි කෝපන යථා ditthස්ස පදානං සංවේගෝච සංවේජනීයේසු ථානේසු සංවිග්ගස්සච සෝදනියෝ පදහන අසන්තුඨිතාච කුසලේසු ධම්මේසු අපපටි වානිතාච ප්‍රධානස්මි විද්‍යාච විමුක්තිච ඛයේ ඥානං අනුපාදේ ඥානං ඉමේකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේය සංගායි තබ්බන් න විවදි තබ්බන් තේයාලං අත්තා හුත අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන එවත්නි ද්වීකය එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නාසේක ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරලා දහම්පු දෙදෙනෙක් ඇත එහි සියල්ලන් විසින්ම සමගිව ගැයිය යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්සට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම්හු දෙදෙනෙක්ද නාමයේ රූපේද අවුලක් කතා කරමු අපි සිංහල පළවෙනි කියුවාම ඇති එතකොට මේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉස්සරහට ශාසනය කෙරෙන්න තියෙන ධර්ම සංගායනා පිළිබඳව න්‍යායපත්‍ර නැත්තම් කෙටුම්පත් සකස් කරන වෙලාව. ඒ වෙලාවේදී මේ ਸਰවචනාසික අභාවයෙන් පස්සේ ඒවකට පිවිච්ච අනික් ශාසනවල විශාල මේ ගහක් කඩා වැටෙනවා වගේ ආයේ ගොඩ ගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ਸਰවචනාංශයේ මහා පරිණිරණයෙන් පස්සේ ශාසනයේ පැවැත්ම සඳහා සජ්ජා සංගායනා කිරීමක් එකය එකතුව ගැයීමක් යෝජනා කරලා ඒකට කෙටුම්පත් සකස් කරනවා. එතකොට උන්වහන්සේත් ඉන්නේ ඒ සංගායනාවට ඉන්නේ නැති බව දන්නවා. දැනුව සකස් කරපු කෙටුම්පත්. ඉතින් මේකේ එකේ ඒවා මෙච්චරක් අඩු ගන්න තියෙන්න ඕනේ. දෙකේ ඒවා මෙච්චරක් තියෙනවා. තුනේ ඒවා මෙච්චරක් කියලා ධර්මසේනාධිපති වශයෙන් තමන් වහන්සේගේ හිතට එන ටික ලයිස්තුගත කරලා තියෙනවා. ඉතින් මේ දෙකේ වට අපි ගියයි කියලා කියන්නේ අපි එකේ ලයිස්තු ඉවර කරලා තියෙනවා කියලා. නමුත් මට දැනගන්න කැමතියි අපි එකේ ලයිස්තු පොඩ්ඩක් නැවත මතක් කරගනිමු කියලා. කොහොමද සංගීත සූත්‍රයේ කාර්පිතු සංසය එකේ ලයිස්තු ඉදිරිපත් කරන්න කියලා. සිංහලක තිබ්බොත් ඇති. ඒ කවර එක් දහම එක් දෙයක් සියලු සත්වයෝ ආහාරයෙන් සිටුනාහු වෙත්. සියලු සත්වයෝ සංස්කාරයෙන් සිටුනාහු වෙත්. එවත්නි මේ ආරහත් වූ සම්්‍යක් සම්බන්ධ වූ එච්චරයි යන් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා එතකොට මම අපි ඒකේ ආහාර ඒ දෙක සාකච්ඡා කරලා තියෙනවා කියන එකයි සඳහන් කරන්නේ ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ අපේ චේතනා මත ඒ කියන්නේ කබලින්කාර ආහාර පස් ආහාර මනෝ සංචේතන ආහාර ඒ නිසා හැම වෙලාවෙම අපි ජීවිතේ ජීවත් විච්ච බව දැනගන්නේ ජීවත් වෙන බව දැනගන්නේ අනාගතේ ජීවත් වෙන බව දැනගන්නේ ප්‍රාර්ථනා රාශියක් මත. ඒක අපිට බත් වාගේ. ආහාරයක් වාගේ. ඒක කියනවා ගිජුලීනියා පැටව දාලා. බිත්තර පුපුරෝලා මහා ලීනිය යනවලු ආහාර හොයාගෙන. අර පැටියා දැන් අම්මයි දැන් අම්මයි දැන් අම්මයි කියලා තියෙන මේ ආශාව මත ජීවත් වෙන මිසක කවදාවත් අම්මා කැම ගෙනත් දෙන්නේ නැති. මට ගම් හම්බු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාවේ ඒ ආසාවේ ජීවත් වෙනවා කියලා බඩගින්නේ ගිජුකමේ තමයිලු යන්නේ මොනවා හරි ආහාරයක් හොයාගෙන. ඉතින් අර අම්මා මට ගෙනත් දෙයි කියන අපේක්ෂාව මත අනාගත සැලසුම් මත සම්පූර්ණ ජීවිතය යැපෙනවා. ඒ වගේ තමයි ස්පිතාලේ ගියාට පස්සේ මේ බේත හරියයි. මේ දොස්තර හොඳයි. කියන හැඟීම මත විතරයි සුවවීම සිද්ධ වෙන්නේ. බැරි වෙලා හරි ඒක සැක හිතුණනම් මැරෙනවා. ඉතින් ඒක ආහාර වගේ. ඒසාව ජීවත් වෙන්නේ මනෝලෝකික අදාගත්ත ලෝකෙක එහෙම නැත්නම් වෙච්ච ලෝකේ මම දැකපු කොටස ප්‍රාර්ථනා මේ චේතනාව වශයෙන් තියාගෙන නැත්නම් චේතනාට අහුවෙච්ච කොටස අරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ අනුව බලනකොට මේ චේතනාව Tamange සුභසිද්ධිය පිණිස තියනවද නැද්ද කියන එක කවුරක්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. චේතනාව අනුව යන බව බුදුහාමුදුරු කියපු නිසා පිළිගන්නවා. නමුත් චේතනාව කවදාකවත් Tamange සුභසිද්ධිය පිණිස නැහැ. චේතනාවට තමයි තමයි සංස්කාර සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චං. ඉතින් ඒක කියනකොට පුදුමාකාර බය විලබ්බය වෙනවා. අපි මේ හදන්න හදන චේතනාව ඒකාන්තයෙන් දුක පිණිස හිටිනවා. ඒකාන්තයෙන් අනිත්‍ය පිණිස හිටිනවා කියලා ඒක බලන්නේ නැතුව තමයි අපි මේ චේතනාව ඉක්මවලා. ඒකේ යහපත් බල බල තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි පුතඥය කියන්නේ. ඉක්මවලා බලන්න. මගේ මේ මං බලාපොරොත්තු වෙන චේතනාව හරි ගියාම සියල්ල සම්පූර්ණ වෙයි. කවදාවත්ම නැහැ. ඒක තව චේතනාවක් හට ගන්නවා. චේතන හරිය බවක් අපි දන්නේ නැහැ. මොකද හරි යනකම් විතරයි චේතනාවේ සිලිලාරේ තියෙන හරි කියට පස්සේ ඒක වැඩන්නේ. ඉතින් මේ ගතිය තේරුම් ගැනීමම මේ සංසාරේ දුක්ඛිත භාවය. ඒ මදිවට අපි අනුන්ගේ අනුන්ට චේතනා පහල කරනවා. භයානකම අකුසල කර්ම. තමන්ගේ චේතනාව තමන්ගේ හිත සෝපිනිස අර්ථ සිද්ධිය පිනිස අර්ථ කුසලයේ පිනිස දන්න නැති බව දැනගෙන නැත්නම් දන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක ඇහුණත් අපි අනුන්ට චේතන හදනවා. සරසුන් හදනවා. අනුගේ චරිතවලට අත ගන්නවා. ඒක ලියලා තමනුත් කාගේ න්‍යාය පත්‍රයද යන්නේ කියලා දන්නේ දන්නේ නැති මනුස්සයා තමයි අනිවාර්යයෙන්ම අනුගේ ජීවිතවලට අත තියන්නේ. තමන්ගේකවත් තමන්ගේ සුභසිද්ධිය වෙනස චේතන හරි ගියත් සුභසිද්ධිය වෙනස හිතින්නේ නැහැ කියලා දන්න කෙනා කද්දාවත් අනුන්ට <clears throat> චේතන හදන්න යන්නෙත් නැහැ. අනුගේ චේතන මනින්ද ගිරන්න යන්නෙත් නැහැ. මොකද තමනුත් දන්නවා තමනුත් ඒකේ පූර්ණත්වයට පත් වෙලා නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ ශික්ෂණයේ අවසාන අංකය තමයි කාය වචන ශික්ෂා කිරීමේ ඊට පස්සේ తాවකාලිකව කෙලෙස් යටපත් කිරීමේ ඊට පස්සේ සම්පූර්ණ අනුසය ආශය ධර්ම කෙලෙස් යටපත් කිරීමේ අවසානම ශික්ෂා තමයි තියෙන්නේ සංස්කාර ශික්ෂා. ඒ සංඛාර උපේක්ඛා කියලා කියනවා. ඉතින් ඒකම සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛා කියන පදේ මේ අනිච්චා කියන එක න ඉච්ඡා කියන පදයක් තියෙනවා. සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා. ඉතින් මේ පද දෙක සමාන වීම නිසා තේරවාදයේ පොඩි පටලවිල්ලකුත් තියෙනවා. අනිච්ච අනිච්චා. ඉතින් ඒක මේ මෑත කාලේ ඒක පෙන්නලා සමහර ස්වාමීන් වහන්සේලා ඒකලා පෙන්නලා දීලා කියනවා අපේ මේ ආචාර්යවරු මේ අනිච්ච සහ අනිච්චා කියන දෙකවත් හරියට තේරුම් ගන්න නැතුව අටුවාව ලියලා තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්තොත් තේරුම් ගැනෙන්නේ කොහොමද? මේ අපි කරන කරන හැමදේම බොරු සබම් බබුලක් බව දන්නවනම් ඒවට තියෙන ආශාව නැති වෙනවා. ඉච්ඡා විනය කියලා එකට කියනවා. අපි මේ ආශාවල් වගේක් ඔප්පු කරන්නේ අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ ගහපා දෙන්නේ. නමුත් ඒක ඒව පිළිබඳව තියෙන මේ සිලිලාරේ නැතුව වෙන දෙයකට කැමති වෙනවා. ඒකට කියනවා මේ සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා. ඉතින් ඒ නිසා <clears throat> පුස්වල්පතේ ලියනකොට සාමාන්‍ය ඡායන දෙකද නැත්නම් ඡායනවලදී මහ ප්‍රාණ ඡායනද තියෙන්නේ කියන එක සමාන කරලන්ට ගිහිල්ලා අටුවාව පටලවාගෙන තියෙනවා. ඒක යෝගාවචරයට තේරෙන්නේ Tamanට ආසාවල් අඩු වෙන්න පටන් ගන්නවා. මේ කරන දේ ගහපා දීලා රණ්ඩු සරුවල් කරගෙන අනික් පරදවගෙන ගිහිල්ලා දිනන්න හදන දේ දුක පිණිස හිටිනවනේ. ඒ බුරුම පන්දිසංශ කියනවා අපි ඔලිම්පික් ගහන්න ඔලිම්පික් දිනන්න පුළුවන් තරම් රණ්ඩු අඩු ගන්න තරඟට ඉදිරියපත් වෙන්න හරි දාගන්නවා. ඔලිම්පික් දිනුවට පස්සේ හම්බෙන්නේ ගෙඩිගෝවා ගෙඩියක් නම් තෑග්ගට ඔච්චර නටයිද කියලා. හම්බෙන්නේ වැල ගෙඩියක් නම් ඔච්චර නටද වැල ගෙඩියකුත් නෙවෙයි කක්ක ටිකක් හම්බෙයි. දිනුවට පස්සේ හම්බෙන්නේ කක්ක නම් මේ ඔලිම්පික් නඩන්න කිමිකල්ස් ගහගෙන අනික් පරත තරංකාරයෝ පරද්දාගෙන ආණ්ඩුවට පගා ගහගෙන මේ නට නැටිල්ල වගේකට න ඉච්ඡති කියලා ඉතින් මේක සාමාන්‍ය ලෝකයා සලකන්නේ ආශාව නැති වෙලා ගියා, කම්මැලිකම ඇති වුණා, මොන දෙයක්වත් එපා වෙනවා කියන. ඉතින් සමේ අනිච්චාස අනිච්ඡා අතර මේ වෙනසත් සබ්බ සංස්කාරයන් વિશે අපි මේ එකිනෙකා පරයා යන්න හදන දැඟලිල්ල වෙනුවට මේක මේ දුකක් මේ ඊළඟන කන්නේ කියලා බෙදාගෙන කන්නේ කියන එක දන්නවනම් ඒ කෙනාගේ හැසිරීම භ්‍රමචරීමයි. ඊටාගේ හැසිරීම අනිවාර්යම ඉන්ද්‍රිය සංවරයමයි. එහෙම නැත්නම් සික්ත්‍රිද ශික්ෂාවමයි. ඒක තමයි එකක් වශයෙන් දැනගන්න තියෙන්නේ. ලෝකේ එකක් දැනගෙන නිවන් දකිනවනම් සබ්බේ සත්ත ආරට්ඨිතිකා සබ්බේ සංඛාරා අනිච්චා නැත්නම් සබ්බේ සංඛාරා සබ්බේ සත්ත සංඛාරට්ඨිතිකා හතර ආහාර වර්ගයෙන් ඉතුරුක තමයි සංස්කාර. ඉතින් හරි පළල්ම විශයක්. ත්‍රිපිටකේ සංස්කාර පිළිබඳ කරන කතාව ඉතාම පළල් විශයක්. ඒක මේ බාටහිර මානසිකත්වයට හිතා ගන්න බැහැ. ඒක ඒ ඒ බටේර මානසිකත්වයට දෙන්න ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට මේක තවත් අවුල් වෙලා යනවා. පාලියත් අමාරුයි අල්ලගන්න. සිංහලත් අමාරුයි අල්ලගන්න. ඒකෙත් අනිච්චාස අනිච්ච කියන දෙකත් තවත් මේකේ සංකෘතාවය වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක ගියාට පස්සේ සංස්කාර වල තියෙන මේ අනිච්චාෝ අනිච්ච භාවේ භක්මචර්ය වශයෙන් තේරුම් කරගත්තට පස්සේ දෙකේ එකට යනවා. ඒකේ තියෙන්නේ නාමංච රූපංච. ඒ කියන්නේ මේ සංස්කාර වශයෙන් ගත්ත ලෝකේ විතරයි නාම රූප බෙදෙන්නේ. සංස්කාර වශයෙන් නම් කෙරුවේ නැත්නම් අපි යමක් ලේබල් කෙරුවේ නැත්නම් අඳුනගත්තේ නැත්නම් ඒක නාම රූප වශයෙන් බෙදෙන එක ගොජේ එකට තියෙන. ඒක දෙකට බෙදපු ගමන් අඩු ගානේ නාම රූප වශයෙන් හරි නමක් දාපු ගමන් අහුවෙන. ඒ නිසා මේකට නමක් දාන්න නැතුව ඉන්න තාක්කල් ඒකෙන් මං කෙලසෙන්නෙත් නැහැ මං ඒක කෙලසන්නෙත් නැහැ. එතකොට නික්ලේශී භාවයක් ගන්න පුළුවන්. ඒක නිසා නාම රූප වශයෙන් බෙදලා තියෙන හැම එකක්ම අවිද්‍යාව හරහා ගිහිල්ලා අවිද්‍යාව නිසායි සංස්කාර සංකාරපච්ච විඥාන විඥාණයෙන් තමයි නාම රූප බෙදන්නේ. ඉතින් ඒ කොටස සාමාන්‍ය ਸਰවඥාන්සිට පේනවා මිස යෝගාවචරයට පේන්නේ නැහැ. යෝගාවචරය ඊට පස්සේ නාම රූපච්ච විඤ්ඤා මේ සලායතන සලායතනච්ච පස්ස පස්සපච්ච වේදනා වලින් එහාට තමයි සත්‍ය නැපේ. අර ටික බුදුචානන්සේට පේනවා. පෙන්ලා කියනවා. විස්තර කරලා දෙනවා. ඒ කියනවා මේක තේරුම් ගත්තොත් පුත්තඥාන ලෝකේ ඉන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම ආර්ය தත්තරපත් වෙනවා. පත් කරමින් තමයි ඔය නාම රූප විඥාන වෙනස තේරෙන්නේ. ඒ නමුත් පෙන්නනවා අපේ තියෙන සකස් කිරීමේ ගති නිසා මේ පේන ගොජේට නමක් දාන. එච්චර සංස්කාර කියලා කියන්නේ. ඒකට දඬුවම තමයි එතන ලැක බෙදි බෙදි බෙදි බෙදි බෙදි බෙදි යන්න පටන් ගන්නවා කතන්දර ගෙතෙන්න පටන් ගන්නවා ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඉතින් මේක සමස්තයට නමක් දාන්න නැතුව ගොජේට නමක් දාන්න නැතුව බලන්නේ හිටියොත් අපිට තේරෙනවා ගොජේට නමක් දාන්න තියෙන තක්කු මුක්කු. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ ගොජයක් දැකපුවාම ඒකට නමක් නොදා ඉන්න බෑ. මා දුටු මල කියලා හරි දානවලු ආනන්දාමඳුරු කියන. කවදාවත් දැකපු නැති මලක් කැලේදී හම්බුනොත් මේකට මා දුටු මල කියලා හරි නම දාන්න. මේක නම් ගාඥා මේක නම් කානේෂන් එක හරි. මේ මලට නමන්නේ මේ මහා දුටු මලට. ඒ ධර්මතම අපි මේ බාහිර දේවල් වලට නම් වනම් දීමෙන් තමන් අඳුර ගන්න හදනවා. ආන්නේ ඒ දේට තියෙන තක්කමුක්කෝ පේනවා භාවනා කරගෙන යනකොට යම් වෙලාවක අරමුණු නැති හෝ එක අරමුණක්වත් කැපී පේන්නේ නැතුව ගොජේ පේන්නලා මේක දිහා බලාගෙන ඉන්න බැරි කම. පුදුමාකාර අමාරුවක්. දැන් එක්ක මේක මම මොකද කරන්න කියලා ප්‍රශ්න එනවා. එතන මේක මේ ඇත්තක්ද බොරුවක්ද කියලා ප්‍රශ්නයක් යනවා. එතන මේකේ නාම කොටස වැටෙන්නේ රූප කොටස වැටෙන්නේ කියලා ප්‍රශ්නයක් යනවා. අන්නේ තක්කමුක්කුර තමයි විද්‍යාව කියලා කියන්නේ. අන්නේ තක්කමුක්ක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම මේ අවිද්‍යාව කිය ඒක තමයි විද්‍යාව කියන්නේ. එතෙන්ට ගිහිල්ලා නම් අනන් දාන්න නැතුව මෙතන ඉන්න බැරි කඩිගාය මෙතන ඉන්න බැරි කුලප්පුව මෙතන ඉන්න බැරි කෙලසෙන ගතිය තක්කමුක්ක දිහා බලාගෙන හිටපු ඉන්නේ මිනිස්සුන් දෙකින් අසරණයිනේ එතන ඒක තක්කමුක්ක ආරවසෙම හරි කරනවා. කරන්නේ මොකද්ද? කොරස් කටිවත් අත දා ගන්න බැරි තක්කමුක්ක කරන්නේ. එනිසා මේක දිහා බලාන කරබන් ඉන්නකොට තපස කියලා කියනවා. භ්‍රමචාරී කියලා කියනවා. ඉතින් ඒක සාමාන්‍ය බුදු කෙනෙක් ඇවිල්ලා කියලා දුන්න නැත්නම් ඉන්න බෑ. අපි මොනවා හරි දෙයක් දකපුවාම ඒක වෙනස් කරන්න හිතෙනවා. ඉතින් අපි සංශෝධනවාදී කියලා මේකට කියනවා. එහෙම නැත්නම් අයියා වෙන්න හදනවා. මේ දේ මෙහෙම හරි නෑ. මෙහෙම බෑ. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා පටන් ගන්නවා. ඉතින් පටන් ගන්න කවුරු හරි විරුද්ධ වුණානේ ඒත් ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් අර මේ තියෙන දේ වැඩි හොඳ කරන්න ගිහිල්ලා පඬිතයා අතිපඬිතයා වෙන්න ගිහිල්ලා තියෙන එකත් එහෙම කරලා දානවා. හැබැයි ප්‍රශ්නේ නැහැ ස්වභාවය නැවත සකස් වෙනවා. ඒක පිළිබඳව කිසිම බය වෙන්න දෙයක් නැහැ. නමුත් අපේ වැඩේ තියෙන මේ නිකන් ඉන්න බැරි ගාය මේකට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා මේ සංස්කාර මේ නිකන් ඉඳ දෙන්නේ නැති මොනවාරි කරන්න ඕන කරන ගතිය මත තමයි මේ අදාළ නැති දෙයකට නාම රූප කරන්න හදන්නේ. අදාළ නැති දෙයක් නාමකරණයක් කරන්න හදනවා. අදාළ නැති අපිට අදාළ නැති අපිට අධිකාරයක් නැති කොටසක තියෙන රූප කොටසකට නමක් දෙන්න හදනවා. නමක් දීපු ගමන් අපි ඒකේ කුරුලෑ වගේ පාර වගේ ගන්ධස්තරේ ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක පහුවෙන දේ මේ යනමට කඩළු මරද කියලා නම් වණන් දෙන්නේ නැතුව හිටියනම් ඒකෙන් අපිට කෙලෙස් දෙන්නෙත් නැහැ මතකයක් එන්නෙත් නැහැ. අපි ඊගා චිත්තක්ෂණයට අලුත් වෙනවා. අපි යම් වෙලාවක යමකට නමක් දාපු ගමන් ඒ බැඳීමක් ඇති කරගෙන ඒක ඒක ඊගා චිත්තක්ෂණයේ තියෙන නැවුම් බවට නිට්ටියක් වශයෙන් ගිහිලා කෙලසෙනවා. ඉතින් ඒ නිසා පොඩි ළමයෙක්ගේ තියෙන්නේ එහෙම එකක් නැහැ. ඒ හඳුනන්නේ නම දන්නේ නැහැ. අය හතර තේරෙන්නේ නැහැ. කිනු තේ ළමයට හැමදේම අලුත්. ළමයා දෙයක් දිහා බලන්නේ අලුත් අලුත් නවමු දෙයක් බලනවා වගේ. ඉතින් ඒ නිසා ඒ ළමගේ ඇස් දෙක මුවේ ගියත් එකක් වගේ. තැනක රඳාපවතින්නෙත් නැහැ. හරීම දිදුලන සුළුයි. අය හතර දන්න කෙනාගේ ඇස් දෙක ප්‍රිය දේවල් වලට අදිනවා, අප්‍රිය දේවල්ට අකමැති වෙනවා. විශාල ප්‍රශ්න රාශියක් ඇති කරනවා. ඒ නිසා මේ නාම රූප දෙකට බෙදා ගැනීම නාමකරණය ඉස්සරමයි ළඟ තිබුණ පටලවිල්ලක් මේ නාම රූප දෙකේ නාම කොටසට විඥානය ඇතුල් වෙනවා කියන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට රූප කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ නාම කියලා තමයි ගොඩක් කල් ගියේ පස්සේ කටුකුරුන්දේ ස්වාමීන්ගේ බණ අහලා පුද්ගලිකව හම්බෙලා නෙවෙයි බණ අහලම කිව්වා ওই විඥාන විඥාන විසින් ඇති කරන නාම රූපයේ විඥානේ ඇතුළත් නැහැ කියලා. ඒකේ තියෙන්නේ වේදනා සංඥා සංඛාර තියෙන්න පුළුවන්. ඒවත් මේ වංචනිකව තියෙන්නේ විඥානේ ඇතුළත් නැහැ කියලා. ඉතින් මේක හරි අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා මේ නාම රූපයේ වවන දෙයක් වදන දෙයක් ඒ වදන දේ තව විඥානයක් තියෙන්න බෑ ඒක අප්‍රාණික දෙයක් නමුත් ප්‍රාණික සප්‍රාණික වෙනවා මගේ කරගත්ත ගම අනාත්මදී ආත්ම වෙනවා ඉතින් ඒක නිසා මේ Taman දකින්න හැම දෙයක්ම විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන ලද්දක් මිස එහි ඇති ගත යුත්තක් නෑ හරපද්ධතියක් නෑ මේ ආත්මයක් නෑ කියලා තේරුම් ගන්න එකට කියන විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මේ හුදු විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන ලද්දක් කියලා ඒක එක පැත්තක් ඉතින් එතකොට අපි දකින්නේ අපිට දකින්න ඕන දේ. තියෙන දේ කවදාකවත් දකින්නේ නැහැ. දකින්න ඕන නම් ඌ තරහකාරයෙක් කියලා ඌ මොනවා කරුවත් තරහට. දකින්න ඕන නම් මේ මේ හිතගීතන ආදරජ මාලිකාසද කියලා ඒක දකිනවා. ඉතින් ඒකට අපි එහෙම එහෙම භාවනාදී විපස්සනා කරන්න හරි බයයි. අපිට හිතෙන්නේ මේව භාවනාවට විපස්සනාවට බාධා වශයෙන් අපිට හොඳ නරක පේනවා කියලා. බුදුසසුනanse පේනවා තියෙන විපස්සනායි හිත හොඳ නැති නිසා උඹට මේ හොඳ නරක වෙන්නේ. ලෝකේ හොඳක් නරකක් කියලා දෙයක් නැහැ. ඒ ලෝකයක්. ඒකේ හොඳ නරක ආරෝපණය කෙරුවට පස්සේ ආරූඪ කරාට පස්සේ යාට ඉතින් ඒක එහෙම තමයි. Taman කියාගත්තේ. Tamanම ආරූඪ කරපු දේ මායාවක් බව සංස්කාරය බව තේරුම් ගන්න පුළුවන් නම් අන්න රහත්ුණයි කියනවා. අන්න සෝවන්ුණයි කියලා කියනවා. අන්න මේ සීක පුද්ගලෙක් කියලා කියනවා. මම මේ ඛණ්ඩෝනාට තමයි මේ කබර ගෝයා තල ගෝයා කරගෙන තියෙන්නේ. මම මේ හිත ගිය තැන තමයි ආද රජ මාලිගාවක් හදාගෙන තියෙන්නේ. මම කැඩෙන දීගේ මට හේව නැල්ලත් ඇදලා තමයි පේන්නේ. ඉතින් ඒ නිසා කොයි වෙලාවකරි නරක හිතින් බැලුවොත් නරක දේවල් පේනවා. හොඳ හිතින් බැලුවොත් හොඳ දේවල් පේනවා. ඒ නිසා මේකට සංස්කාර ශේෂ්ත්‍රයෙන් කරන වර්ණ ගැන්වීම වේදිකා සරසලි අංග සංස්කරණයේදී ආ බැලුවාම අපේ ජීවිතයේ ඇත්තටම ওই අංග සංස්කරණ වේදක කසාරසලි විතරද එහෙම නැත්නම් මේක තීරුම් ගැනීමේ අවශ්‍යතාවයක් අපිට තියෙනවා. ඇති ඇති දැකීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම අපේ ෂටගතිය දැකීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ වංචනික ගතිය දැක ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ මායාවී ගතිය දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒක අපේ කරපු ගමන් කුණුහරුපයක් වෙනවා. මගේ කරගන්න කියන්නේ. මගේ වංචනික ගත් දැනගන්න මට පුළුවන් මගේ ක්‍රියාකාරකම් හරහා. මේ කාය සංස්කාර හරහා. වචී සංස්කාර හරහා චිත්ත සංස්කාර හරහා ඉතින් පසුගිය දවස්වල පල්ලෙහා රිට්‍රීට් එකේදී 160 දී ඒකේ තිබුණේ සාරිපුත්තු ස්වාමීන්චේමයි දසුත්තර සූත්‍රයේ සත්තක කාණ්ඩේ අන්තිමේ කියනවා කතමේ සත්‍ය ධම්ම සච්චිකාතබ්බා. ඒකේ තියෙනවා අනිච්චතෝ සබ්බ සංඛාරා යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බක්. මේ සීල සංස්කාර අනිත්‍ය වශයෙන් යථා භූත වශයෙන් දකින්න. සුදිට්ඨෝති. ඒක ආර්යයන් වහන්සේ නමකට තියෙන ශක්තිය. ඉතින් මේ අනිච්ච කියලා කියන්නේ අයන නියන්න ඡායන බැඳ ඡායනද? නැත්නම් අයන්න නියන්න ඡායන බැඳ මහ ප්‍රාණ ඡායනද කියලා ප්‍රශ්නයක් තියෙනවා මුල් ලියුමකට බලන්න ඕනේ. මම ලියලා තියෙන අනිච්ච කියලා තමයි. නම් සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියලා වෙනම සංඥාවක් ගිරිමානන්දේ සඳහන් කළා. ඛතමාචානන්ත සබ්බේ සබ්බේ සංඛා සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා ඉදානන්ද බික්කු සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati. ඒතර මේ අට්ඨියති හරායති jigucchati එක කියලා කියන්නේ පිළිකුල් කරනවා කැමැති නොවෙනවා. න ඉච්ඡති කියලා න නිච්ඡති කියලා කියනවා නිට්ටිය නෑ කියන්නේ. මෙන්න මේ දෙක විස්තර කරන්න ගියාම දෙකම සමාන ගතියක් තියෙනවා. මම දන්නේ නැහැ මම මේ කියන එකෙන් පැටලුමක් වෙයිද මේ මේ මේ බේරුමක් වෙයිද කියලා ඒ දෙක දිහා බලනකොට මේ දෙක වෙන් කරලා පෙන්වන්න බැරි වෙලා වරද්දලා නම් තියෙන්නේ එහෙනම් මේ සංගීතයෙන් බලාපොරොත්තු වෙද්දී ඉෂ්ට වෙලා නැහැ මේ සාරිපුත්‍ර සාංශය පෙන්වන්න දෙන සංගීතයෙන් වින්නොන්ද වෙලා නැහැ මොකද මේ පද දෙක මාරු කරලා ඉතින් දැන් අපි 2600 කට පස්සේ ඉන්නවා දේව සුද්ධ කරලා පෙන්වන්න. ඒ නැත්තම් මේක ලේඛන දෝෂයක්ද, ටයිපින් මිස්ටේක් එකක්ද? එහෙම නැත්තම් බුදුචාන් වහන්සේ දේශනා කරපු එකක්ම ද පවතින්නේ කියන එක අද වගේ ධර්මයේ සජීව සාකච්ඡා කරන යුගයේ එළියට එනවා. ඒ බුරුම රටේ ඒ සංඥා දෙක වෙන වෙනස් කියලා කියනවා. අනිච්ච සංඥා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියලා. අපේ තේරවාද ප්‍රතිපය අටුවාවේ තියෙන දෙකම සමානයි කියලා. ඒ නිසා ඒව දකින්නට පේනවා මේ ගැඹුරු දෙයක්. කාරණේ නම් සියුම්. ගැඹුරු දෙයක් පටලවාගෙන තියෙන නිසා සංඛාර කියන පදයට කතා කරනකොට ඒක කතා කරන සබ්බේ සංඛාර අනිච්චා කියන එක ආයන්න නියන්න ඡායන්න බැදි ඡායන්නද ආයන්න නියන්න ඡායන්න බැදි මහ ප්‍රාණ ඡායන්නද කියන මේ දෙකේ හරියට තේරුම් කරලා තේරුම් ගන්න. ඒක අනවශ්‍ය දෙයක් මම හිතනවා මේ වගේ සාකච්ඡාවට ඇදලා දාන එක. නිකන් කට්ටිය නිකන් කරකොල අතහැරියා වගේ මේ ඔළුව ක්‍රේල් වෙනවා නේ කොණ්ඩේ නෙමෙයි ඔළුව ක්‍රේල් වෙන්නේ. කියනකොට මට හිතනවා වලියට වගේ ටිකක් ඇදලා දාපුවාට පස්සේ මොකද වෙන්නේ කියලා කියන්න මොකද වෙනම නිකායේ මේ බණ කියන මේ දවස්වල හරියට මේ නිසා මුළු ත්‍රිපිටකය වෙනස් කරන්න කියලා. ත්‍රිපිටකය වෙනස් කරන්න ඕනේ අදාළ කොටස අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ ඡායන්න වෙනුවට මහා ප්‍රාණ ඡායන්න දැම්මට පස්සේ උච්චාරණයේ බොහොම සමාන ගතියක් පේනවා නමුත් අර්ථයේ වෙනසක් තියෙනවා හැබැයි දෙකම සමාන්තර පද. ඒ නිසා මේ කබලින්කාර ආහාර වගේම මනෝ සංචේතන ආහාර තමයි යෝ සංස්කාර ආහාර කියලා කියන්නේ. අපි කොච්චරක් අපි ජීවත් වෙන්නේ මනෝලෝකයකද කියලා. අපිම සංස්කාර අපි විසින්ම සකස් කරගන්න ලද ලෝකයක් ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. අපේ සංස්කාරයේ හදාගත්ත ලෝකේ කඩා වැටීම තමයි අපිට තියෙන්නේ මේ මරණයෙන් මෙපිට තියෙන සියලු අනර්ථකර දේවල් කියලා කියන්නේ අපි හදාගත්ත සුන්දර සීනේ අපේ සබම් බබුල එහෙම නැත්නම් අපේ මනෝලෝකේ කඩලා යන්නේ. ඉතින් මේක මනෝලෝකයක් බව දැනගෙන ඉන්නවනම් ඒක තේරෙන ඉතින් කොහොමද මේ කැඩෙන්න ඕනේ. කොතනක දිහාදී. නමුත් අපේ තියෙන අපේ ඌරගේ මහලු ඌරගේ මැගේ තියලා කපනවා. අපේම ප්‍රිය කරන ඇත්තෝ අපිට අප්‍රිය දේවල් කරනවා. අපිට අප්‍රිය දායාද වෙනවා. ඉතින් ඒකෙන් පේන්න පටන් ගන්නවා බලාපොරොත්තුවක් තිබ්බනම් සුන් වෙනවා. පුළුවන් ද ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ධර්ම විතරක්ම සරණට පිට තියාගෙන අනිතව අතාරින්න. ඉතින් ඊයේ තිබ්බ රැස්වීමේදීත් මට තිබුණු දේශනාවේදී මම කිව්වේ මේ සතිය සියල්ල කර දෙන සම්බකිච්ච සාධාරණ මහා මාත්‍යක් විදිහට අපි සලකනවා නැත්නම් දවසට විනාඩි 5ක් විතර සතිමත් වෙලා ඉතුරු විනාඩි 24යි විනාඩි 55ම පිසු කියනවා. භාවනා කරන්න ආවම කට්ටිය අහන කොච්චර වෙලා භාවනා කරන්න ඕනද කියලා. එන කොච්චර කක්ක වුණේද කියන එක තමයි. කොච්චර සංස්කාර වුණේද කොච්චර කැමැතිද සතියෙම ඒ කායන මාර්ගය කියලා පිළිගන්න. ඉතින් ඒක බලනකොට වෙනවා අමාරුයි කියලා. කෙනෙකුට එහෙම හිතන්නත් අමාරුයි. මුළු දවසේම සතියේ ඉන්නවා. සතියෙන් සියල්ල කරලා දෙයි කියලා හිතන කවුරක්වත් කැමති නැහැ. ඒකෝට මගේ පුද්ගලික හැකියාව මොනවද? මගේ දක්ෂකම් මොනවද? මගේ පෙරපින මොකද්ද? කුසලතාවය මොකද්ද? නව නිර්මාණවාදය කියන්නේ මොකද්ද? ප්‍රගතිය කියන්නේ මොකද්ද? සත්‍ය කියන්නේ වර්තමාන මොන දාකිටක විතරනේ. ඕකෙදි දවසට විනාඩි 5 10ක් නම් කමක් නැහැ. දවසම කරන්න කියොත්. දවසට විනාඩි 5 10ක්වත් සංඝයා කරන්නේත් නැහැ. <laughs> ඒකයි ඒකේ තියෙන ජෝක් එක. මොකද ඒගොල්ලෝ මේ ගිහියොත් අල්ලගෙන ගිහියන්ගේ වැඩ කටයුතු වලට ගිහියන්ට කසාද මගුල් ලොප්පු හදලා දෙනවා, ඉදන් නඩුවලට කතා කරනවා, নানা ආකාර දේවල් කරනවා. විනාඩි 5ක් කරපු ගමන් අනික් විනාඩි 35කොත් 55ම අප්සෙට් යනවා. ඒ විනාඩි 5ක් සබ්බේ සංඛාරානිච්චාය නැත්නම් සියල්ල කර දෙන පසමිතුරු ධර්ම අයින් කරන දේ සතිය කියලා පිළිගන්න කැමති නැහැ. ඉතින් මට තියෙන වාසනාව මම දැක්කේ මේ ඔක්කොගෙම කෘත්‍ය නිසා මට හැම වෙලාවෙම සතියෙන් ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හිටියයි කියලා මම ඉතින් අත්තරදින්න දෙයක්වත් නැහැ. ඔක්කොම ටික එඩිය කරලා දෙනවා. මට තියෙන්නේ ඕ අම්මගේ ඔඩක් ඉන්න පොඩි එකා වාගේ. සතියෙන් ඉන්න එක විතරයි. ඉතින් මට පේනවා ඒකට තනියම යන්න බෑ පිරිසක් ඉන්න ඕනේ උඩ දාන්න මේ උදව් කරන්නේ. උදව් කරනට එක්කෙනෙකුට පුළුවන් සතියෙන් ඉන්න අර ඔක්කොගෙම පිටින් හැබැයි ඔක්කොටම බනින්න වෙනවා. උඩ දාන කට්ටියට බැන බැන හිටියත් මොකද? එහෙම තමයි ඉන්නේ. එහෙමද? එහෙම නැත්නම් මේක බහු බහු වචනෙන් යන්න පුළුවන්ද? පිරිසකට යන්න පුළුවන්ද කියන එක. ඔක්කොමලා උදව් කරනවා නම් ඔක්කොමලා ඒ අදහස ඉන්නවනම් මුල් වෙච්ච එකනට ඒ අඳුරෙන් පාගෙන යන්න පුළුවන්. නමුත් අනික් කටේ සූදානම් නැත්තම් එයාට හැරලා බලන්න සිද්ධ වෙනවා. අර කටයුතු යුතුයකම් වත් පිළිවෙත් ටික සිද්ධ වෙනවද? එතකොට හිතමනාප වෙනවා. ආවොත් සතිය ගන්නවා. ඒ නිසා ඔක්කොමලා සතිය වඩන කට්ටිය ඔක්කොමලා සතියම මුල්තන කරන යන්නේ අඩුපාඩු වලට කමන්නේ නැහැ කියලා ඉදිරියට යන්න ඒ ඔක්කොගෙම සහයෝගය ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකයේ උදව් නැතුව නිවන් දකින්න බෑ. මේකේ මේක ලියලා තියෙනවා බහුජන හිතාය සුඛාය අත්තාය හිතාය සුඛාය. බුදුජානක මේ දේශනා කරපු දේ බහුජන හිතාය සුඛාය. ඒ ඒ වාක්‍ය කියවන්න ওই දෙක පටන් ගන්න තැන තියෙන මුල් වාක්‍යේ බහුජන හිතාවේ බහුජන මොන මුල ඉඳලම කියන්නකෝ ඥානතා පස්සතා අත්තිකෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතෝ සත්ත සම්බේන සංගාවිතබ්බන් විවද්දබ්බා තතේදම් බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරත්ථිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සාන ඒක තමයි මේ Brahmachari දිගට යන්නේ. එමුත් මේ හදන බාහිර හදන දේවල් වලින් හරි කරන ලොකු පිංකමකින් හරි ඒව ඔක්කොම අර වැඩේට පොඩි තල්ලුවක් මිස Brahmachari දිගට යන්නේ මේක අජත්ත බහිද්දා සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ අත්කිලමතාණ යෝගය යන එක නා එයාපත් පැත්තකට ගිහිල්ලා ශරීරයට වද දීලා මේකත් එක් කරනවා. කාමසුකල්ලිකාණ යෝගය එක්කනා කියනවා මේ අවශ්‍ය පරිසර කාමයේ සුඛේ නැත්තම් කරන්න බෑ කියලා. ඒ ටික අවශ්‍යයි. ඉතින් යා නිතරම බලන භවනා කරන්න අඩුවකටම හදා හදා ඉන්නවා. සුඛල්ලිය සුඛේට ඇල්ලගත ගන්න. ඉතින් මේ දෙක නැතුව තීන දේෙන් ජාම ෂේප් කරගෙන යන්න ඕනේ අනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ දේට අනුග්‍රහ නිසා ලෝකයාගෙන් සත්වයින්ගෙන් පරිසරයෙන් අනුග්‍රහය නිසායි මම බේරුනේ. මට ඒක සපයා ගන්න බෑ. කලන්ට පරිදිලා කරන්න බෑ. යැහැයෙන ප්‍රමාණයක සිව්පස අනුග්‍රහයක් අවශ්‍යයි. ඒකට ප්‍රත්‍යයට කියන්නේ මේ ප්‍රතිවාප වාගේ. කසායර ප්‍රතිවාප වාගේ. ඉතින් ඒක යෝගයක්. අනික් කට්ටියගේ සහයෝගය තියෙන්න නැත්නම් සමග්ගාණන් තපෝසුකෝ කියලා තියෙන්න ඕනේ. ඒකෝර තමයි යන්න පුළුවන්. එතකොට ඒ කෙනත් නිට්ටරෝම පරිසරයට ගරු කරගෙන සංගපීසට ගරු කරගෙන භාවනා කරන අයට සමතත්වයේ තියාගෙන මේ සමගිය සඳහා බාහිර සමගිය සහ sannivedanaye නිවනමයි. වෙන මොකක්වත්ම නැහැ. ඇතුළත නිවන කොහොමද? ඒ වගේ තමයි අනිත්‍යයත් එක්ක sannivedanaye කිසිම ගැටුමක් තියෙන්න බෑ. ඒ වගේම අනිත්‍යයේ සමගිය වෙනුවෙන් උපරිමයේ කරන්න ඕනේ. උඹලට පුළුවන් නම් දෙයක් කරගන්න කියලා එහෙම කරන්න බෑ. අන්න ඒ කරගෙන යනකොට මේ නාම රූප ධර්ම වල තියෙන මේ සමාජවාදී ගතිය. ඔක්කොම පොදු වස්තුයි. මේ සියල්ලට අයිති සාංගික වස්තු තියෙන හැම කෙනාම බැඳිලා ඉන්න ඕන රකින්න. ඒ වගේම කවුරු හරි මොනවාට පූජා කරොත් ඒක විනාශ වෙන්න දෙන්නත් බෑ. ඉතින් මේක කාල් මාක්ස් ඉදිරිපත් කරනකොට අපේ බෞද්ධ සංඝයා හිතුවා මේක තමයි නිවන කියලා. ඒගොල්ලෝ මේ සම සමාජවාදය මේ කියන සාංගික වස්තු වගේ සමාන කරලා සම සමාජ පක්ෂ හැම එකකම නායකත්වයක් ගත්ත සංඝයා. මොකද ඒගොල්ලෝ හිතුවා මේ බාහිරේ සම සමාජ කරපුවාන් ඇතුළ හරියයි කියලා. එහෙනම් තමයි කාල් මාක්ස් හිතුවේ. මං හිතන විදිහට මං දන්නේ නැහැ එච්චර ඒ ගැන. නමුත් ඒක විතරක් නෙමෙයි. ඇතුළත Taman දැනගන්න ඕනේ ඇතුළත පිරිසිදු තියෙන අතරේ. බාහිර සමගිය එහෙම නැත්නම් බාහිර sannivedanaya නිතරම අප්ඩේට් වෙලා තියෙන්න ඕනේ. নিকමට හරි කවුරු හරි පිළිබඳ කෙනෙහිල්ලක්, කායින් හරි කෙනෙහිල්ලක් තියෙනවනම් එහෙනම් ඒක කිලින්ම බලපාන ඇතුළත. ඉතින් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම කෙනෙහිලි නැති 100ට 100ක් නැති ලෝකයක්. එනිසා කෙනෙහිලි අඩු ලෝකයකට සමගිය වැඩි ලෝකයකට ක්‍රියාකාරකම් යන්න ඕනේ. ඒකට නාම රූප බලපෑම තදින්ම තියෙනවා. අපි මේ පුද්ගලිකත්වය මම මාගේ මගේ ආත්මේ කරගත්තොත් නාම රූප අපායාමි වෙනවා. මේ මේ තියෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන නාම රූප සංකල්පයකට ගියොත් ඒක නිවන් ගාමි වෙනවා සම සමාජ වෙනවා සාංගික වස්තු. ඔක්කොම මිනිස්සු ආන එතෙන්ට යන්න අපේ මේ සදාචාරය අපේ වචන අපේ ව්‍යවහාර ධර්ම හැදීමට ශිෂ්ටාචාරය කියනවා. සුද්ධ වශයෙන් කියන බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ ඕක. නැත්නම් ඔය දැන් ගණන බෞද්ධ ශිෂ්ටාචාරයේ વિશે තියෙන විශේෂ ඔක්කොම සාකල්යෙන් අයිති වෙන්නේ අන්න එවැනි වෙනසක් Taman තුල වචනේ තුල ක්‍රියාචන ක්‍රියාව තුල හිතවිලි තුල වෙනවද කියලා බලන එක තමයි ඒකෙදි දාර්ශනිකව තියෙනවා සියලු සංස්කාර අයින් කිරුවොත් ඒක ඥාන විභාගීය සීදීනස ගැනීමක් වෙනවා සංස්කාර නැති ලෝකය කියලා කියන්නේ සීදීනස ගැනීම. අපිට තියෙන සංස්කාරයන් වල නාම රූපයන්ගේ පාවිච්චි දවසින් දවස දවසින් දවස ඉහළට ඔසවන ගතියක් ඒ දේ පටලවා ගන්න නැතුව මේවා පාවිච්චි කරන ගතියක් ඒ වගේම සදාචාර සම්පන්න වෙන ගතියක් පේන්න තියෙනවා නම් බහිමීට වුණත් ඒක හරහා තමයි ඔය මේ ඵලයකට චේතෝ විමුක්තියකට ඥාන ප්‍රඥා යුක්තියට යන්නේ. ඒ නිසා සමාජයෙන් තියෙන්න ඕනේ යෝගයක් ඇදලා සම්නිරට අතුනමනා වගේ මේ යන වැඩේට අනුග්‍රහයක්. ඒ අනුග්‍රහය පිණිස තමනුත් නැතු වෙන්න ඕනේ. ඔලොමල වෙලා කරන්න බෑ. අන්න එතකොට තේරෙනවා මේ නාම රූප කියන එකේ නැතුවත් බැරි ඇතුවත් බැරි යකෙක්. හැබැයි ඒක ගා ගන්න පාවිච්චි කරන්න එපා. ඒක හැම වෙලාවෙම අතහැරීම් පිණිස, ගැලවීම් පිණිස, මුක්ති පිණිස පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා අපේ වෝහාර ඥානය. ඒක තමයි නිරුත්ති පටිසම්භිදාව කියලා කියන්නේ. අත්ත ධම්ම නිරුත්ති පරිසම්භිදාව කියලා කියන්නේ යමක් කාටද කියලා දෙනකොට ගා ගන්න නැතුව ඒ කෙනාටත් ඒක ගැලවුම පිණිස තියෙන විදියට විමුක්ති රසය ඇති වෙන විදියට කතා කරනවා මිස ඒ වර්ගවාදී කතා මේ කට්ටිවාදී කතාව කතාව වලට යනවා නම් ඒ ඒ කිනා එතකොට පිළිලා ඉවරයි ආයේ බාහිරට කියන්න යන්න ඕනේ නැහැ. නිතරම බලන්න අපි නමකට නම් දෙනකොට වර්ගීකරණය කරනකොට විමුක්තිදායක තමනුත් පොල්තෙල් ගහගෙන වැඩ කරන ක්‍රියාවක්ද කරන්නේ. එහෙම නැත්නම් තමනුත් මේ කතාව නිසා ක්‍රියා නිසා ඇලෙනවද? අන්න ඒකෙදී නාම රූප පිළිබඳ අවබෝධය තමන්ටම තමයි තේරෙන්නේ. ඉතින් මම හිතනවා මම මේ කතා කර ඇති කියලා. <coughs> මම ආරාධනා කරනවා මේ මාතෘකාව මත හෝ තම තමන්ගේ භාවනා ගැන හෝ එවනත වෙන අවස්ථානුකූල සූසු ධර්මාතුකා තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි. ඒකට විඥාන පත්‍යා නාම රූප කියනකොට දෙකට එකතුව තියලාද කියන්නේ වෙන් වෙලා තියෙනවා කියලාද කියන්නේ. එතකොට විඥානයේ විසින් විඥානයක් ඇති කරනවා කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ විඥාණයට තව විඥානයක් ඇති කරන්න පුළුවන් කියන පදනම එනවා නාම රූප එකට තියෙනවා. ඒක වෙන්න බෑ. විඥානයකට තව විඥානයක් ඇති කරන්න බෑ. භවයට යන්නේ මේ විඥානයමයි. නැත්තම් මේ විඥානේ පැවැත්මයි යන්නේ. එහෙම මේකේ මේ භවයක් ඇති කරන මේ විඥාන විසින් භවයක් ඇති කරනවා කියන පදයක් ගන්න අමාරුයි. බුද්ධ හරි නිසා දෙක එකට තිබුණාම දෙකට එකට තියනකොට අවිද්‍යාව තියෙනවා. දෙක එකට නෑ ඇත්තටම නෑ. ඒක නිකන් නම කියන එක ඒ වෙලාවේ පටබඳින එකක්. අපි ඒක වැඩියට පාවිච්චි කරන එකක් මිසක් වන්න පටබඳින නමට ආය බැඳෙන්නේ නැතුව යන්න කියන එක තමයි කියවෙන්නේ නා. ඒකට දෙනවා උදාහරණයක්. මම මට තේරුම් ගන්න ගත්ත එක ඒකට මම එච්චරම මම මේක සාක්ෂාත් කරලාද මේ කතා කරන තේරුම් ගන්න දන්නේ නැවත වෙනස ස්වභාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපි කණ්ණාඩියේ තමන්ගේ කණ්ණාඩියේ සමතල කණ්ණාඩියක මූණ බැලුවොත් එහා පැත්තේ ඉන්න පිළිරුව පණ තියනවානේ. නැත්නම් ඒක ඇත්තටම මේක පණ නැහැ මේක පිළිබිඹුවක් නේ. නමුත් ඒක දිහා බලහට තමන් තමන් රූපෙට කැමති. ඒ නිසා මේ hina වෙනකොට ඒක hina වෙනවා. ඒකනේ රිලව එහා පැත්තේ අල්ලන්නේ. ඒ තියෙනවයි කියලා හිතාගන්නේ. නමුත් මේ කණ්ණාඩියේ පිළිඹුවක් බව දන්නවනම් ඒ පිළිඹුව ඇත්තටම පණ නැහැ. හැබැයි පණ තියෙන්න හදන්න පුළුවන් උපරිම එතන තියෙනවා. ඒක මූර්ති ශිල්පයක් තියෙනවා ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා රිලව දන්නේ නැති නිසා ඒක අල්ලන්න හදනවා. ඒ නිසා ඉස්සල්ලාම ලෝකේ කණ්ණාඩියක් දැක්කට පස්සේ ගම ගෙදරක වෙච්ච කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ කණ්ණාඩියක් අරනවා මේ කවුද ගොවියෙකුට අහුවෙලා. ඒ කියන්නේ හොඳට මැදිච්ච ගලක් මොකක්ද අහුවෙලා. ඌ ඒක දිහා බලනකොට ඌ දැක්කලු තාප්පච්චිගේ රූපේ. ඉතින් ඌ ගිහිල්ලා හැමදාම කොට්ටයට තියාන්නේ දාගන්න ඉස්සලා මේක බලලා හොරෙන් බලලා තියෙනවා යාට. ගෑණි දවසක් දැක්කලු මේ මිනිහා පුතියන් ඉස්සලා මේ මොකක්ද අධ්‍යයන ගෑණි බණට හොර ගෑණිගේ රූපයක්ලු තියෙනවා. දැන් ඉන්න කචල් දැන් ඒ ගෑණි දැන් මිනිහා දක කරනවලු. බලවලු බලන බලන සැරේ මේක පුතියන් ඉස්සලා මේක දිහා බලලා පුතියනවා. හොර ගෑණිගේ රූපයක් තියෙනවා. දෙන්න අතර රණ්ඩු. ඉතින් පස්සේ මේ ආර්චි මහත්තයා ගාව ගියා. ආර්චි මහත්තයා ගියාට පස්සේ ඉතින් දෙන්න කියන්නෙත් නැහැ. සැකයක් තියෙන. දැන් අර වාහි කියන්නෙත් නැහැ මට මෙහෙම එකක් හම්බුණා මේකේ අපේ අපච්චිගේ රූපේ තියෙනවා මම මේ අපච්චිගේ රූපේ බලපු තියන කියලා ඒක අදාළ බව මියා දන්නෙත් නැහැ. ගෑණි කියන්නෙත් නැහැ මට මිනිහා ගැන සැකයක් තියෙනවා කියලා. ගෑණි කියන්නේ මේ මනුස්සයා වැරදි කියලා. අහගෙන අහගෙන යනකොට දෙන්නට මුලේ කණ්ණාඩිය කියලා හිතනවා. ඒගොල්ලෝ අර අර මතර කේන්ති කියලා ගිහලා කණ්ණාඩිය ගේන්න තු පුළුවන් දන්නේ නැහැ අරගෙන වරින් කියලා. නැබු ගහ කන්නාඩි බල දෙයියෝ සාක්ෂි මේ අපේ අපච්චිගේ රූපෙනේ තොට කොහෙද මේක තොටයි කියන්නේ මේක රාජසන්තක වේටනවා කියලා ගම්මරා ගම්මරා මේ කවුද ආරච්චි මහත්තයා බලයට පවරගත්තලු ඒක හරගෙන බුද්ධි වෙනකොට ඔන්න මැනිකේ අර වගේම සැක් කරන්න පටන් ගත්තලු දැන් ගම ගෙදර ප්‍රශ්නේ ඉවරයි ඉතින් අපි කතාවෙන් අදාළ නැහැ දැන් මේ ගෙදර ප්‍රශ්නේ ඊට පස්සේ ඔන්න කෝර්ලේ මහත්තයාට ගියා පස්සේ ඒ මහත්තයා කියනවලු මේ මං කොච්චර අමාරුවෙන්ද මේක දැක්කෙත් නැහැ අපේ අපච්චි ඉන්න කාලේ මේ හැඩේමයි දැන් අප නැති වෙනකොට පස්සේ නෑ මේක මේ අපේ අපච්චි රූපේ කියලා. ඉතින් මේක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යනවා. ඕනම කෙනෙක් බලනකොට පේන්නේ මේ අපච්චිගේ රූපේ තමයි. Tamange රූපේ පේන්නේ එයා ඉතින් අර අපච්චිට හේතු කරනවා. ගෑණියක් බලපු ගමන් පේන්නේ තව හොර ගෑණියෙක් මොකද ඒ ගෑණික රූපේ කවදාවත් ඒ ගෑණි දැකලා නැහැ. Tamange රූපේ කවදාවත් දැකලා මේකෙන් පේන්නේ තව ගෑණියෙක්ගේ රූපයයි. ඉතින් ෂුවර් කියන්නේ වර්ගානික රූපේ. ඒ නිසා අපේ රූපේ කවදා හරි දැක්කොත් අපි ප්‍රകൃතිය දැක්කොත් දුවයිලු භූතෙක් දැක්කයි. නිල්ලම ගහලා තියෙනවා පෝස්ටර් එක. මේ ප්‍රകൃතියම කවදා හරි දැක්කොත් ඔබ දුවන්න පටන් ගනී භූතෙක් දැක්කයි. භාවනා කරනකොට කට්ටියට පිටුවේ දෙන්නේ. හෙල්ලෙන්න පටන් ගන්නවා, දඟලන්න පටන් ගන්නවා. මේ කැල නැති වෙනවා, අර කැල එන්න පටන් ගන්නවා. මේක රත් වෙනවා. ඒක දකින්නකොට කවම කවදාකවත් ඒක කවුරු සාදරව පිළිගන්නේ නැහැ මේ මේ මේ. ෂටමායාවී ගතියක් කියලා ඇයි එහෙම වෙන්නේ? ඒතර කිව්වොත් ඒක තමයි ප්‍රകൃතිය කියලා. ඉතින් කියයි භාවනා නොකරන එක හොඳයි අපා මේ ගාලි කචල්නේ ඒක ඇතුලේ ඉන්නේ මා භූතෙක් නේ. පෙරේතෙක් ඉන්නේ. හැම එක ඇතුලේ ඉන්නේ පෙරේතේ. මොකද අතීතය කියලා කියන්නේ පශ්චාත්තාවය. මේක දිහා බැලලා මේකයි ඇත්ත මේකයි ස්වභාවය. මේ කවදාවත් දකින්න බෑනේ Tamange රූපේ Tamange දැකන්න බෑනේ. සෝබාලංකාරෙම උනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ සියාව කැඩපතට එබීලයි. ඉතින් කැඩපත ඇත්තද නැද්ද කියලා ගත්තොත් කැඩපත උත්තර කාචයක් හරි උත්තර දර්පණයක් හෝ අවතර දර්පණයක් වුණොත් ඒක පෙන්වන්නේ වෙන විකාරයක්. ඉතින් කැඩපත සමතල වෙන ගුරුනාථ කියලා කියන්නේ සමතල දර්ශනයක්. තමන්ගේ සබ්‍රක්‍මචාරින් මහසලා කියන්නේ සමතල දර්පණයක්. ඉතින් දර්පණය ඉස්සරහට ගියාම එයා දර්ශනය කරලා පෙන්වනවා. අනික් කට්ටිය වගේ උන් ආඩම්බර කරලා කියන්නේ යන්නේ නැහැ. තක්සිරු කරන්නේ නැහැ. කෙරුවොත් සබ්‍රක්‍මචාරී නෙමෙයි. ඒ රූපෙට අපි අකමැතිනේ. තමන්ගේ ප්‍රകൃතියට අකමැති නිසා පුම්බගෙන ජීවත් වෙනවා. ඒ පුම්බගෙන ජීවත් වෙන වෙන්න අපි සංස්කරණයක් කරනවා. ඒ සංකරණ නිසා ඇති වෙන සංකත විඥානයක් අපිට තියෙන්නේ. ප්‍රകൃති විඥාන අපිට දකින්න බෑ. මොකද අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ අනාගත සැලසුමක් මත. කාටද අනාගත සැලසුමක් නැත්තම් උ මෙලහට මැරලා ඉවරයි. කොහොම හරි අනාගත සැලසුමක් නැහැ කියලා තේරෙන මොහොත දකින්න කොටත් පැටලලා යනවා. ඒ තරම් බයයි ඒකට. තණ්හාවේ සැලසුම් වල ජීවත් වෙන. ඒ නිසා සංකත විඥානය නැති වෙච්චාම නාරෝ නාම රූපකරණයක් නැහැ. මවා ගැනීමක් නැහැ. අනිතික ඥානන්දහමදෝ කියනවා මේ ඒ දණ්ඩ යන බල්ලා වගේ කියලා. මස් කැල්ලක් කරගෙන ඒ දණ්ඩ යන බල්ලා බිම් බැලුවොත් තව බල්ලෙක් ඉන්නවා මස් කැල්ලක් තියාගෙන. ඉතු අර කාවට වැටෙන්න හදනකොට අර මස් කැල්ලක් නැහැ. ඒ දණ්ඩ බල්ලේ වැටලා මැරලා යනවා. ඉතින් අපිට අපේ තියෙන එක කෝකෙටත් අල්ලපු ගෙදරට වැඩි ලොකු එකක් තියෙනවා දැකපු ගමන් විනාශයි. අපේ ගෙදරට එක වටිනාකමක් නැහැ. දැන් හැදෙන දරුවෝ එහෙමලු. කිසිම දෙයක් දීලා සන්තෝෂ කරන්න බෑ. ඊට වැඩිය හොඳ එක ආපු ගමන් මේක කිසිම හේතුවක් නැහැ. ඒක විසිකරා. ඊගාවෙකට ගියා. දෙමාපියෝජින් ඕවර් ටයිම් ද පිටරටවල වලට ගිහිල්ලා ද ඉඩම් බූදල් විකුණන හම්බ ගන්න. කවදාකවත් සතුටක් නැහැ. අනිත් එක සතුට තියා දෙමාපියන්ට දරුවන්ගේ ආදරය ලැබෙන්නේ නැත්නම් වෛරය විතරයි ලැබෙන්නේ. හැම වෙලාවෙම ඊට වඩා හොඳ දෙයකට දුවන. ඒ කියන්නේ මනස අතෘප්ති කරයි. එහෙම නැත්නම් අතිත්යි කාමදාසයි ඌණයි. ඉතින් ඒකෙන් හැම වෙලාවෙම අනාගත සැලසුමක් හදනවා. ඉතින් අපි ඉන්නේ මේකේ අර කැරට්ටලේ එල්ල ගැට ගන්නවලු බూరు වගේ මේ ඉස්රායි. කරත් බැඳගත්ත සි බూరుවා ඒ වියදන්නේ ඉතරයි කැරට්ටා. ඉතින් ඌ ඒ කැරට්ටලේ කණ්ඩලු යන්නේ හැම වෙලාවෙම. යන්නේ යන්නේ කරත් කරට ඕන තැනට ඌ යනවා. කැරට්ටලේ කවදාකවත් තමයි ඒක වැනි වැනි ඉතරයින් තියෙනවා. අරු කැරට්ටලේ කණ්ඩ යනවා. අද තාක්ෂණය කරලා තියෙනෙත් එච්චරයි. ඔය යටිචල පහසුකම් වලින් කරන්නේත් එච්චරයි. ඒකට කවදාකවත් වර්තමාන මොහොත පිරිච්ච ගතියක්, manussත්ව භාවය පිරිච්ච ගතියක්, සාසනික සම්පත්තියක් නැහැ. හැම වෙලාවෙම හීනක ජීවත් ඒක තමයි ඔය නාම රූපේ තමයි අපි ජීවත් අපි හදාගත්ත මනෝ ලෝකෙක නාම රූපේ කියනවා නම් මනෝ රූපේ කිව්වත් කමන්නේ නැහැ. ඒක කියන්නෙත් නෑ අපි. අඩු ගානේ නිවන හරි ගන්නවා. ඒත් කක්කා. <laughs> සබ්බද මූල පරියාය සූත්‍රයේ තියෙන නිවන ඉස්සරහින් තියන දුවනවා. ඕකත් නිවන නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හැම කෙනාම නිවන ඉස්සර තියන් තමයි දුවන්නේ. ඉතින් ඒක දොස් කියන්නේ නැහැ. ඉතින් කමන්නේ අර අනිර්මාණ වෙන්න ඕනකට වැඩිය නිවන හොයන එක කමන්නේ කියලා කියනවා. නමුත් සබ්බදම මූලපරියය කියලා තියෙනවා නිවනත් පඨවි ධාතු හොයනවා වගේ ඉඩම් අල්ලන්න හදනවා වගේ තීජෝ ධාතු අල්ලන්න හදනවා වගේ වායු ධාතු නිවනත් අල්ලගෙන ඉන්නවා. ඉතින් අටුවචාන්වාස් කියන ඔය කියන අපේ නිවන නෙවෙයි Hindu ආගමේ නිවන, කතෝලික ආගමේ නිවන අපේ නිවන නෑ අපේ නිවන යන්තම් තෙල් ගාලා ඒක පැත්ත කරන් තියනවා. නෑ නිවනට එහෙම යන්නේ නැත්නම් බෞද්ධය රවට්ට ගන්න අමාරුයි. නිවන තුච්ඡතෝ ශුඤ්ඤතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ කියනකොට නද්දකින් කියලා gedera. ඒක පේන කොටත් gedera. ඒ නිසා භාවනා කරන්න යනකොට සෙනඟ අඩු වෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා කියලා ඇහුවනම් අහන්න දෙයක් නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ අපිම වගත්ත නාම රූපයක ඒක තමයි මනෝපොබ්බංගම කියන්නේ. ඒ නිසා මේ නාම රූප දෙකේ විඥානේ නැහැ කියලා බලපුවාම ඒ කියන්නේ මවන්න මැවීමක් ඉස පිළිඹුවක් තියෙන. පිළිඹු විඥානයක් තියෙනවා වගේමයි හැසිරෙන්නේ. අපි ඒක දිහා බලලා ඒක පරාවර්තනයක් ඒක මේකට කියනවා ප්‍රත්‍යවේක්ෂාවක්. එහෙම නැත්නම් ඒක පුනරාවලෝකනයක් කරගන්න පුළුවන්. තමන්ම ඇවිදින්නලා තමන්ට තමන් දිහා බලන්න පුළුවන්. කොහොමද මේ රූකඩේ ඇවිදින්නේ කියලා. එහෙම නැත්නම් හුස්ම ගන්න ඇරලා ඉබේ හුස්ම ගන්න එක 100 100ක්ම යනකොට ඔක දිහා බලන්න පුළුවන් නම් තේරෙනවා උකට මේ මම මේ කරේ විඥානයක් ඕනේ නැහැ. ඔය සදාචල යන්ත්‍ර තියෙන්නේ. මේ යන්ත්‍රයක් වගේ මේක යන්න පුළුවන්. මම පිළිතන්නේ මම්මයි මේක කරවන්නේ. කෙරුවමමයි, වේදකයාමමයි, මේ විදහායකමමයි, නේවාසිකමමයි කියලා නේ කියන්නේ. නමුත් පැහැදිලිව කියනවා මේකට හිම නැතුව යන්න පුළුවන්. එතුවත් පුළුවන්. හුස්ම ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන්. ඉච්ඡානුක අනිච්ඡානුක දෙකෙන් පුළුවන්. භාවනා සිද්ධ වෙන්නේ අනිච්ඡානුක. අනිච්චාග වෙන්න වෙන්න වෙන්න වෙන්න තමයි තේරෙනවා මේ මම නැතුව මේ වැඩේ යනවා කියලා. අනේ එයා ලෑස්ති මේ අනාත්ම ධර්මයේ තේරුම් ගන්න. ඒක තේරීම පවා හුඟ දෙනකොට ආසාත්මක ලක්ෂණ එනවා. බය හිතෙනවා. ඒ නිසා දාලා බලමු නෑ කියලා හිතලා බලමු. වයර් දැන්ටත් මාරු වෙලා නීති ඕක දැම්මයි කියලා වැඩිම මාරු වෙන්නේ දැන් නෑ. ඉතින් මමත් මේක පාරක් මෙල්බන් වලම ওই ප්‍රශ්නේ ඇහුවා. මෙල්බන් වලින් ප්‍රශ්නය ආවා පංච පංචමක ධර්මවල පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා තියෙන්නේ. නමුත් සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා. ඒක ස්පර්ශයට එන්නේ ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා වෙලා ඉවරයි අපි දන්නේ නැහැ. චේතනා කියන්නේ සංස්කාර. අපි ළඟට එන්නේ සංකත අරමුණක් හැම වෙලාවෙම. ප්‍රകൃති එන්නේ නැහැ. ප්‍රകൃති එන්න නම් ඕකම නැවත නැවත බලන්න ඕනේ. මොනකොට විතරක් ප්‍රകൃති එනකොට නීරස වෙලා ඉන්නේ ඒක. කම්මැලි වෙලා ඉන්නේ. ඒ නිසා ඕනම දෙයක් එක දිගට බලලා එනකොට කම්මැලි වෙනවා. ඒක භාවනාවේ දියුණුවක්. ඒක භාවනාවේ බලාපොරොත්තු විදිය. නමුත් යෝගාචරය ඒකට සලුවක සාදාලා ගිහිල්ලා දන්නෙත් නැහැ. කම්මැලි වෙලා ඉන්නේ. ඉතින් සා අපි ළඟට එන්නේ මේ චේතනාවෙන් පෙරිච්ච දෙයක් විතරමයි ලෝකේ කවදාකවත් අපි දැකලා නැහැ. දකින්නත් බෑ. චේතනාවක් තියෙන දායකයි. ඒ නිසා මේක දිහා ඇස් නැත්තෙක් වගේ බලා ඉන්නකොට චේතනා විරහිතව වේදනා විරහිතව සංඥා විරහිතව එහෙම නැත්නම් නාම රූප දාන්න නැතුව තමස්ති ගොජේ දිහා බලා හිටියොත් ඔන්න හිතා ගන්න පුළුවන් ලෝකයේ දකින්න සූදානම් සුදුසෙක් භව්‍ය පුද්ගලෙක් කියලා. අපි දකින්න කැමති අපේ මනාප ලෝකේ. මගේ සුන්දර ලෝකේ දැක්ක දැක ඉඳ හදා. ඒක සෞන්දර්යාත්මක ජීවිතය කියලා කියන අවුරු වැඩි වියපත් වෙනකන් ඒකේ තමයි අපි. ඒ ලෝකේ හරිම සෞන්දර්යාත්මකයි. නමුත් වැඩි වියපත් වුණාට පස්සේ අපි කිචි කවාගෙන තමන්ම කිචි කවාගෙන hina වෙන රිලෙවෙක් වගේ අපිට ඕන සුදුසු දේවල් කිචි කව කව hina වෙන්න හදනවා. නමුත් ලෝකයේට ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ලෝකේ ලෝකෙමයි. ඒක අනිවාර්යයෙන්ම දුකයි. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා තියෙනවා. ඒක දකින්න අකමැති නිසා අපි වෙන්න ඇති නාම රූපේට නාම රූපේ නාමයට විඥානයක් දාන්න හදනවා. ඒක හරියට මේ අජිනමොටෝ දානවා. කැම රසවත් කරන රසකාරක දාන. ඉතින් අන්තිම කාව එකයි ඇට දිරවන කොටයි දන්නේ. යටි ඇට දක්වම දිරවනවා. ආයි දෙකක් නැහැ. කකා කකා යනවා. උඹලා කරන්නේ මේකනේ. ඉතින් හෝටල් කාර්යෝ කිව්වොත් ආයි ගන්නම දෙයක් නැහැ. වැඩේම මොනවා හරි කුණු කන්දලයක් ගෙනල්ලා ඔක්කොම හදලා අජිනමොටෝ ටිකක් දීලා හොඳද කියලා. ඉතින් ආරොත් ඉතින් අපේ ගෙදර ගෑනටවත් මෙහෙම හදන්න බෑනේ කියලා ඉතින් කනවා. ඒක තමයි හෝටල් සංස්ථාව තියෙන්නේ. ඒ වගේ එකක් තමයි අපිත් අපිත් කරන්නේ. දැන් Nissan වනේ තමයි හොඳ මේක. ආය වෙන මොකක් නැහැ. අපි ළඟ නියම බඩු, නියම රාත්තල. අයියා කියන දේ මල්ලි ආනවා, මල්ලි කියන දේ අයියා ආනවා, හොර නැහැ, බොරු නැහැ, වංචා නැහැ කියලා තමයි බිස්නස් එක කරන්නේ. කරන කොයියත් එච්චර. ඒකද යන්නේ නැත්තම් මේ අපි නිකන් කවුරුර දෙන බතක් කලා අපි බණක් භාවනාවක් කරනවද? සංවිධානයේ කවදාක සත්‍ය තියෙන්න බෑ. සංවිධානයේ කියන්නේ මාරපාසි. ඒ නිසා අපි සංවිධානයේ තියෙන අනතුරු දැනගෙන පෞද්ගලිකත්වයට නැතුව බැරි දෙයක් වශයෙන් අපි සංවිධානයේ තියාගත්තට පුළුවන් තරම් සංවිධානයේ වෙන් වෙලා උදකලාව තියාගන්න. ඒ දෙකේ සම්බර භාවයට හරිය වැදගත්. ওই නාම රූප හරියට තේරුම් ගන්න එක. මවාගත්ත ලෝකේ ජීවත් වෙනට වැඩිය ප්‍රകൃතියට කැමති වෙනවා. මෙල්බන් පැත්තේ මොකද කියන්නේ? තාමනම් ප්‍රශ්නේ නෑ ඇහෙන්නේ සද්දේ ගොර හැඩි වෙලා ඇහෙන්නේ කීර දේ තේරෙන්නේ තාමනම් ප්‍රශ්නේ නෑ ආ කමන්නේ කමන්නේ නිසිත කියලා කියන්නේ මොකක් හරි එල්ලිලා ජීවත් වෙනවා. නිසා නිසා නිසා හට ගැනීමටත් කියනවා. පටිච්චසම්පාදයට නිසා හට ගැනීම කරන නිසි උපනිෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුන්සික සඳහන් කරලා වර්තමාන මොහොත පිරිච්චි නැතුව වෙන මොකක් හරි අපේක්ෂා කරනවනේ ඒකට යමක් මත රඳාපවතිලා තියෙනවා. ඉතින් මේ දෙයට අපි කැමති වෙනවා. මේක මදි. මේක තව සම්පatti කර තත්ත්වෙම හරි. ඉතින් එහෙමනම් අපි හොයනවා. ඒසන පරිේෂණ. ඉතින් එතකොට සංස්කාර ඇවිල්ලා අපිට මේට වැඩිය හොඳ එකක් පෙන්නලා දෙනවා. ඒ පොඩ්ඩක් හොඳ එකක් තියෙනවා. ඕක පොඩ්ඩක් පොඩ්ඩක් ඕක නැතර කරන්න එන්නු ගෑන්න මයිත් එක කියාගෙන යනවා. ඒ නිසා නිශ්චිත ජීවිතය වාල් ජීවිතයක්. බැගෑ ජීවිතයක්. බත් බැරි. ඒ ඒ දේ පොඩි දෙයට තමයි අපි මේ මුළු ජීවිතේම කැපකරන. අනිශ්චිත කියලා කියන්නේ මොකක්වත් නිශ්චිත නැහැ. නිස්සරණ අනිශ්චිත දෙකම සමාන පද. එතකොට අපි දන්නවා අඩුපාඩුවක් තියෙනවා කියලා. සම්පූර්ණ නැහැ මේක ඇත්ත. නමුත් ඒක හොයන්න බෑ. ඒක පිට හොය පිටින් හොය මේක හොයන්න බැරි එකක්. හොයන්න පුළුවන් කියලා පෙන්නන එක තමයි අවිජ්ජාපච්ච සංකාරිකය. ඊට පස්සේ ආයතන නැ නැ මිටෙඩිය හොඳට නැකතක් බල්ල පටන් ගන්න හරියට කෙරුවා මේක මිටෙඩිය හරියන් ඉඳී තියෙනවා කියලා එයා හිතනවා. පර්ෆෙක්ෂන්. වෙන්නේ මේ ලෝකේ හැම වෙලාවෙම එහෙම අංග සම්පූර්ණත්වයක් නැහැ. තියෙනවනම් මේ තියෙන එක තමයි. මේ දැන් තමයි. නෑනේ කවදාවත් නෑ. ඒ නිසා යම් වෙනතක යම් කෙනෙක් ඒ මොහොතේ සතුටින් ජීවත් වෙන අනිශ්චිතයි. ඒ වගේම නිස්සරණෙකුත් අනිස්සරණයි ජීවිතේ. ඒ විපස්සනායි. මොනවා හරි ඉදිරි සැලසුම් තියෙනවනේ නැති කෙනෙක් නෑනේ ලෝකේ. එයා දන්නවනේ මේ ඉදිරි සැලසුම ඇබ්බැහියක්, පුරුද්දක්, බීඩි බොනවා වගේ, සිගරට් බොනවා වගේ එකක්. හැබැයි ඒකෙන් ওই හිතන සැපේ ලැබෙනවට වැඩිය අපි අනිච්ච දුක්ඛ දෙක තමයි යන්නේ. අනේ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ. එනිසා මේ මයිලක මෙන්න මේ අඩුපාඩුව තියෙනවා කියලා දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාටද මේක අඩුපාඩුවක් නෙවෙයි මගේ දක්ෂකමක් නව නිර්මාණයක් කියලා වෙන්නන්න හදනවනම් ඉතින් බුදුරජාණන්සේ ਬਾගෙට hina ayala බලන්න ඉන්න ඔක්කොම කරපු කෙනානේ. බල හිතනවනම් මේක තව අජිනමොටෝ ටිකක් දාලා රස කරන්න පුළුවන් කියලා එන වෙන්නේ ඉතින් දිරවණ එක තමයි. ඒ නිසා ඔක්කාපන්. තව හොඳ එක තියෙනවා වෙනම දෙයක්. නමුත් ඒක ඔය අපේ හදන උපක්‍රමෙන් ගන්න බෑ. නිර්වාණය නෙවෙයි පරිනිර්වාණය දෙක හම්බ වෙනවා. දැන් නිවන් දැකලා ඔය තියෙන එකට සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා. එහෙම නැත්නම් යථාලද්ද සම්පත්තිතෝ මාවි ගච්ඡanti. එහෙම නැත්නම් ලදයන් සිවුරකින් සතුටු වෙනවා. තව එකක් කිල්ලුවට ගබඩාවට ගිහිල්ලා මට ප්‍රශ්නයක් නැහැ. ඒක ගබඩාවේ තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ. කැපයි. ඔත් ඒකමත් මැරෙන්න හදලා ඉවරලා භාවනා කරන්නේ නැතුව රණ්ඩු සරුවල් ඇති කරගෙන මිනිසුත් එක්ක ගැටෙන මට්ටමට යනවනම් ඉතින් අසාධ්‍ය ලෙඩක්. ඉතින් ඒක නිසා දැන් ගෙවල් වල තියෙන රණ්ඩු දිහා බලපුවාම හැම වෙලාවෙම ඔච්චරන වෙලා තියෙන්නේ මට මවන්නේකට මේට වෙඩි සලකන්න ඕන. දරුවොත් එහෙම හිතනවා, ගෑණිත් එහෙම හිතනවා, මිනිහත් එහෙම හිතනවා. ඉතින් උංගුන් හදාගත්ත මේ සංස්ථාවෙන් උදුරගෙන ගන්න හදනවා. මොහොනේ කොහොම කරොත් ඔය මේ හදන්න බෑ ඔය ඔය ওই තුවාලේ හරිව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා තුවාලෙත් එක්ක ඉමු. ඔබට ඒක තනක තියෙනවා මට වෙන තැනක තියෙනවා. තුවාල ප්‍රශ්නයක් නැහැ. තුවාලේ තියෙන බවක් දන්නවා. හදන්න බැරි බවක් දන්නවා. ඒක පශ්චාත්තාවයක්වත් නැස්චාත්තේවත් උච්ඡේදවාදයක්වත් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ සසර දුකයි කියන එක වර්තමාන මොහොතේ ඉන්න එක තමයි හොඳම දේ කියලා පිළිගන්න එක මේ නැස්චාත්තවාදී අභිවෘද්ධිය නැති කරන සුළුයි. නව නිර්මාණ නැති කරන සුළුයි කියලා බුදුදහමේ චෝදන රාශියක් ආවා. බුදුන් සඳහන් කරන ඇත්ත තමයි ඉතින්. ලෝකේ තියෙන තාක් ඔක්කොම දුක් නම් නැත්තරමට සැපයි. කරන හැම කටයුත්තක්ම දුක වෙනස පිටනවා නම් යමක් නොකර සිටීම ටිකන ගන්න එක හොඳයි. සංස්කරණ නොකර සිටීම ගන්න එක හොඳයි. ඒකට මිනිස්සු කියන්නේ අඛිරියවාදී කියලා. නිකන් අඛිරියවාදී අඛිරියවාදී වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. කෙරණ හරියක් Tamange වෙන්නේ ඉන්ජන ස්පන්දන කම්පන චංචල නම් ප්‍රපංචන නම් ඉන්ජන චංචල පංච ප්‍රපංචන නැති දෙයකට කැමැති වීම එච්චරම පිස්සුවක් නෙවෙයි. දවසේ සෑහෙන වෙලාවක් දැනගන්න ඕනේ මම මොනවත් නොකර ඉන්න පුළුවන් ඒක බුදුහාමුදුරන්ගේ ගුණයක් ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් කෙලෙස් අඩු ගතියක්. ඉතින් වින්දට වැඩිය මගේ ඒ අර හිස් භාවයට කැමැති වීමට මට මේ ළඟදී වීමක් කියලා තුන එක්කනේ ඔබ වහන්සේට පැටලිලා තියෙන ඔබ වහන්සේ මේ මිනිස්සු අසඤ්ඤතලයට එලවනවා. ඒ නිසා කරුණාකරලා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න නිවන් දකින්න මිනිස්සු මෙහෙවන්න ඔබ වහන්සේ මෙහෙවන්නේ අසඤ්ඤතලයකට. මොනවාක්වත් නොදන්න තැනකට හොඳයි කිය. ඉතින් ඉතින් ආනිජ සප්පයි සූත්‍රයේ බුදුන්සේ සෑහෙන දුරට යනකම් මේ අසඤ්ඤතලේ පුරුදු කරනවා. පොට්ටපාද සූත්‍රෙත් අග්ග මේ සංඥග්ගේ දක්වම ගෙනියනවා. චූලසුඤ්ඤත සූත්‍රෙත් ගෙනියගෙන පේනවා ඒකත් තියෙන්න ඕන දෙයක් මේ ලෝකේ. යමක් නොකර සිටීමේ හැකියාව තියෙන්න ඕන කාටද. තව කවුරු හරි කරන එක සාදු කියන්නේ. ඒක ওই කවුරුත් හිතුවට අසඤ්ඤතලයේ ඉන්න බෑ. ඒක ආපහු සංඥාතලයට වැටෙනවා. සංඥා, නේව සංඥා, නා සංඥා වගේ ওই දෙකට මාරු වෙන එක සංඥාට විරුද්ධව සංඥා නැති තත්ත්වේ. සංඥා ඇත්තට විරුද්ධව නැති තත්ත්වේ මේ ඔක්කොගෙම ලියන තත්ත්වයක්. සංඥා නැති සම්බර භාවයක් ගන්නත් බෑ. සංඥා ඇති සම්බර භාවයක් ගන්නත් බෑ. සංඥා ඇති සම්බර භාවය ගන්න හදන එක නම් තමයි පෘථජ්ජනය කියන්නේ. ලෝකේ තියෙන වස්තු එකතු කරන සම්බර භාවය. අසඤ්ඤතලේ ඉන්නකොට කියනවා කිසිම සංඥාවක් නැතුව මේකට වෛර කරලා ඒකේ සම්බර භාවය බුදුන් කියන කරන්න බෑ. ওই දෙකේ කකුල් දෙක තියාගෙන නොතලෙන මනසක් හදාගන්න අඥා ඇත්තත් නැතත් ඒ සංඥා ඇති නැති කියන නේව සංඥා නා සංඥා ඇතෙන්ටවත් ප්‍රිය කරන්න එපා. ඒ අමාරුයි. එතින් යනවා විතරක් නෙමෙයි. එච්චර අමාරුව හොයාගත්ත එකට ප්‍රිය කරන්න බෑ. අසඤ්ඤතලයටවත් ප්‍රිය කරන්න එපා. ඒ නිසා ගිවං කරන්න. මොකද ඒක දන්නේ නැති දෙන්නේ අපි. ඒ සෑහෙන හදාගන්න ඕනේ. හදාගත්තට පස්සේ තමයි ඇතින් ඇතට සම්සන්දනය කරන්න ඔක්ක සුදුසුකමක් ලැබෙන්නේ. ඒ නිසා මේ සාමාන්‍යයෙන් භවනා නොකර තර්කයෙම දර්ශනයෙම සියල්ල අල්ලගන්න බෑ. භවනා කරලා ඉතින් ගියාට පස්සේ තමයි ඒ මට්ටමට ගැලපෙන දෙයක් කියලා දීලා ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා වාද කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ටත් වාදෙන් පරද්දන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන්සේ දේශනා කරන තී අභ්‍යගත වස්තු වර්ගයක් තියෙනවා. නමුත් අපිට කරන්න තියෙන්නේ මේට වැඩිය හොඳ දැනකට යන එක තමයි. ඒක ඒක ඒක ඒක විසින් ඉදිරියට ගෙනියන්නේ. ඉදිරිපත් කරන්න හැබැයි කටහඬ පිරිසුදු නැහැ. මොකද්ද ඒක ඒක? දැන් දැන් ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. හොඳයි. ප්‍රශ්නේ තමයි දැන් කිසිම වේතනාවක් නැතුව ඉන්න අවස්ථාවක අපි දැන් දිනචරියාවක් අනුගමනය කිරීම විතරයි කරන්න කියලා තමයි දැන් අදහසක් ආවේ. කියන්නේ දිනචරියාවක් තියාගෙන ඒ අනුව ක්‍රියාත්මක කිරීම තමයි. ඒකට දිනචරියාවට දීමක් වගේ ඒකට ඒක සමග ගැටීමක් කියන සිද්ධ වෙනවා නම් මේක කොහොමද කරන්නේ කියලා දිනචරියාව වුණත් හොඳයි නැත්නම් හොඳයි කියලා හිතාගෙන මේ විදිහට අනුගමනය කරනවාද ඒකට මෙහෙම උත්තරක් දෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේ හදලා තියෙන දිනචරියාව නන් නෙවෙයි ඒ වගේ එකක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ තමගේ දෘෂ්ටි හදාගන්න හදනකොට චේතන හරියනවා එතකොට වචන ක්‍රියා දිනචරියාව නැත්නම් ආජීවයේ සකස් වෙයි එතකොට විතරයි යාට වීරියක් ඇති වෙන්නේ එතකොට විතරයි සතියක් ඇති වෙන්නේ එතකොට විතරයි සමාධියක් ඇති වෙන්නේ කියන්නේ පුළුල් සතිය සමාධිය බුදුනාස් කියනවා මේකත් සංස්කාරයක් කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් හැබැයි මට පේනන අඩුම සංස්කාරය මේක නිසා අනික් බරපතල සංස්කාර වෙනුවට මේක පාවිච්චි කරන්න. හැබැයි මතක තියාගන්න මේක සංස්කාරයක් කියලා. ඒ නිසා දිනචරියාවත් Taman හදාගත් එකක් නෙමෙයි Tamanට ගුරුවරයා දීපු එකක්. දැන් ගුරුකුලයෙන් හම්බෙච්ච එකක්. ඉතින් අපි ඒක යටහත් වෙනවා. අපි මේ පද්ධතියක ඉන්න තාක්කල් දැන් දිනචරියාවක් විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ අපට දිනචරියා ගුණාංශ ලැබෙන්නේ සමූහයක ඉන්නකොට. තනියම ඉන්නකොට ඒකෙච්චරම චර්යා කියන පද්ධතිය ගැලපෙන්නේ දෙන්නෙක් ඉන්නකොට. ආචාර ධර්ම, චර්යා, ඒ වගේම සමාජශීලී වැඩ, සීල ඔක්කොම ගැලපෙන්නේ දෙන්නෙක් වෙච්චාම විතරයි. තනි වෙනකොට ඔය එකක්වත් වැඩක් නැහැ. ඒ නිසා තනිකර ජීවිතය මහා අමුතුම දෙයක්. මනුෂ්‍ය සමාජශීලී සතෙක් නිසා චර්යා පද්ධති, ආචාර ධර්ම, සිරිතිරිත් තියෙනවා. ඉතින් එතනකොට යනකොට Taman මේ පද්ධතියට යනකොට පද්ධතියට අනුගත වෙන්න එපා. අනුගත වීම තමයි එතන තියෙන විවස්ථා පිළිගන්න ඕනේ. එතන තියෙන දිනචරියාව කරන්න ඕනේ. ඒක නිසා ਸਰවචන්නාංශයේ ආදර්ශයක් විදිහට Tamanට තනියම ජීවත් වෙන්න පුළුවන්. සමාජයකට නායකත්වය දෙන්න පුළුවන්. එතකොටත් මේ පෙරබත් කිත පසුවත් කිත පෙරයම් කිත මැදුරියම් කිත පසුයම් කිත කියලා දින පහකට කඩලා ඒකට බැඳුරා. බුදුදහම දිරුණ කමන්නේ කාටවත් ඒ දිනචරියාව පෙරට ජීවත් වෙලා ලකුණු ගන්න. නමුත් බැඳුනා. ඒකලිය අනුමත කරා. ඒ නිසා දිනචරියාව කියන එක තමන්ගේ රුචිය නෙමෙයි. ඒ නිසා ගැටුම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට ඇලුම් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන් දැනගන්න ඕනේ ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයට යොමු කරන එකක් වෙන්න ඕනේ. ඒක අදුම සංස්කාරයක්. ඒ සංස්කාරට අනුයාත වෙනවා. ඒ අනුයාත වීම තන ශික්ෂණයක් වශයෙන් පෙනී හිටිනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවා සංස්කාර ගණයට දාලා තමයි ਸਰවචන්සිය සඳහන් කරන්නේ. ඒක අදුම සංස්කාරය කියලා පෙන්වනවා. අන්න ඒ උපමානෙන් හිතාගන්න අපි කාලසටහන හදාගන්නේ අපිට ඕන විදිහට නම් අපි කාලසටහන හදාගන්නේ කාමීත්‍යාචාරයට. ඔක්කොමලා දවල් මිගෙල් රෑ දානියෙල් කාලසටහනක තමයි වැඩ කරන්නේ. පුළුවන් තරම් ලෝකෙට පෙනෙන මූණත ඊට පස්සේ පිටපත් හැදලා තමන්ට ඕනේ කාමචරියාව හැසිරෙනවා. ඒක තමයි මනුස්සයන්ගේ හැටි. ওই gedara කියලා කියන්නෙම ඒ හැංගිලා කාමේ කරන්න පුළුවන් තැන. කැලේ කියලා කියන්නේ කැලේන සත්තුන්ට කාමයේ කියලා විශේෂයක් ඇත්තෙත් නැහැ. ඒකට වෙනමම කාමාතුර වෙලා හැංගෙට දාක් ඇත්තෙත් නැහැ. මිනිස්යාගේ හදාගත්තට පස්සේ ගේ කියන්නේම කාමයේ දනවන කාමයේ අවසන දෙයක්. එචා ගිහිකට බැඳෙනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන් ඒ ඇත්තන තියෙන චරියාවක්. එනමුත් ඒ චරියාව ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැලපෙන අපිව කියන දිනචරියාව නෙවෙයි. ඒ නිසා අපි දැන හෝ නොදැන ඉන්නේ දිනචරියාව. එහෙම නැත්නම් කියනවා අපි ශ්‍රද්ධාව දිනචරියාවට තමයි යොමු වෙලා තියෙන්නේ. කාමභෝගී එක්කනා කාමයේ වැඩි කිරීම සඳහා දිනචරියාවක් වේදෙනවා. තපස තපසයා ඒක අඩු කිරීමේ දිනචරියාවක් වේදෙනවා. ඒ නිසා තමයි ශ්‍රද්ධාව පිටලා තියෙන මොකේද කියන එක මිස ශ්‍රද්ධාව නැතිකමක් කාටවත් නැහැ. හැම කෙනා මොකක් හරි සම්පාදනය කරමින් ඉන්නේ. ඒකෙන් බුද්ධ ඥානසිකින් ඉතින් හැම ශ්‍රද්ධාව හැම වෙලාවෙම අපි ආයෝජනය කරන හොඳම දේට ආයෝජනය කරපන්. හොඳම දේ කියලා කියන්නේ අඩුම සංස්කාරය. අඩුම විකෘතිය. අඩුම ෂටගතිය. අඩුම මායාවී ගතිය. අඩුම වංචනික ධර්ම. ඉතින් සායි ලංකාවේ මම බැලුවා ඔය ප්‍රසිද්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මයි ළඟ ওই ಗುಣ නැහැ මම එකපදී මෙච්චර කාලයක් කරුවා ඒ නිසා මට මේ සිද්ධි වෙලා තියෙන දැන් මං හිතු පැතු දේවල් හම්බෙලා කීප දෙනෙක් මේ දැකලා තියෙන මොනම ගුණයක්වත් නැහැ එකම දේ නැවත නැවත කරලා ඕනම දෙයක් නැවත නැවත කරන්න සමාජය මේ සබා ධර්මේ නතු කරගත හැකි. අනුපස්සනා කියලා එකට කියනවා. ඉතින් ඒකෙත් අඩුම සංස්කාර තියෙන එක නම් කරන්න ඒකට ආසාවක් ඉන්නේ නැහැ. නමුත් කරනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ මහබෝසතාණන් වහන්සේට පවා මේ කරලා කරලා කරලා පුරුදු වෙලා මහ පොළොවට අත තිබ්බොත් හිත් පිට නැති මහ පොළොව සසලවන්න පුළුවන්. ඊතරම් අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. හැබැයි කවදාකවත් ඒක සිව්පසේ සඳහා පාවිච්චි කරන්නේ නැහැ. Tamange ආධාවට පාවිච්චි කරන්නේ. හැබැයි කවුරු හරි ආවොත් මේ හිත පිට නැති මහ පොළවත් සාක්ෂි දෙනවා. ඒ තරම් භූමි ස්පර්ශ මුද්‍රාව අත තියෙන එක විතරයි කරන්නේ. ඒ තරම් කරලා පුරුදුයි මේක. ඒ නිසා එච්චර කරන්නේ නැති කට්ටිය මට මෙච්චර කෙරුවා මේක දියම් මෙච්චර දියම් මේක දියම් කියලා හෙට්ටු කරාට සර්වචනාංශයේ අදිත් හදාගත් අදිෂ්ඨාන ශක්තිය. උන්වහන්සේ හදාගත්තේ චිත්ත ශක්තිය ඕනම කෙනෙකුට කරතයි. එකම දේ නැවත නැවත කරන්න. කරනකොට ඒකෙන් එන ශක්තියයි මේ নানা ප්‍රකාර දේවල් වලට නන්නත්තර වෙලා ගත කරන එකයි අතර වෙනස තමයි මේ <clears throat> අසංවිධිත සහ සංවිධිත එනතම් වේගය සහ ප්‍රවේගය අතර වෙනස. ඉතින් මේ වේගය ප්‍රවේගය දෙක හදාගෙන අපි කොච්චර ජල විදුලි යන්ත්‍ර අනුමන හදලා තියෙනවද? අපිට තියෙන්නේ අපි ළඟ ඒ සියලු ශක්ති තියෙනවා. අසංවිධිතයි. සංවිධානය කරලා යන්න හදනකොට සංස්කරණයක් අවශ්‍යයි. අඩුව සංස්කරණය කරන්න සංවිධානය වුණාට පස්සේ ඒක හැලෙන සංස්කරණය. ඒකට කාලසටහනක් අවශ්‍යයි. හැබැයි කාලසටහන කියන්නේ නිවන නෙවෙයි. එමු නැතුව කාලසටහනට කටයුතු කරලා ඒකෙන් ලැබෙන ආනිසංස ලැබේ අනික් වෙයි ලැබෙන ආනිසංස ඒකෙන් ලැබෙන්නේ නැහැ. මොකද කාලසටහනට යටත් වීම නම් හමුදාවෙත් කරන්න වෙනවා. රටක ජීවත් වෙනකොටත් කරන්න. ඕනේ ආයතනයක් කරන්න. එතකොට ආයතන පරිපාලනය හරි සුමුදුයි. ඒගොම තමන්ගේ ජීවිතේ හරි සැලසුම් සහගතයි. මම එච්චරම කාලසටහන හදාගන්න හොඳ චරිතයක් නන් නෙවෙයි හැබැයි. ඔහේ දූපු එකේ. නන්නත්තර වෙලා දූපු එකේ. නමුත් දැන් පේන්න පටන් අර ගන්නවා ඒ කාලසටහන එක යන්න වෙනවා. ඒක උනේ නැත්තම් මේ ජීවිතය ගත කරන්න බෑ. එතකොට මේ එහෙම් මෙහෙන් يعني මාර්ග නීති සංග්‍රහයක් නැතුව වාහන එලවන්න ගියොත් මොකද වෙන්නේ? වම් පැත්තෙන් තියලා ඵලයන් කියන රටේ දකුණු පැත්තෙන් ගියොත් ඒ ಜಾති දෙකම තියෙනවා ලෝකේ. දකුණු පැත්තෙන් තියලා ඵලයන් කියන එකේ වම් පැත්තෙන් ගියොත් ඉතින් කතා කරන දෙයක් නෑ ආයේ. ඉතින් වගේ ඒ හැබැයි කාලෙට අහන මේ ලෝකේ තියෙන ඍතු ගුණයත් එක්ක යන එකක්ද නැද්ද කියන එක තමයි සාති කරන කවුරක්වත් නැහැ. ඒ නිසා කාලතරණ මත දැන සංස්කාර අඩු දෙයක් වේවා බාඩව කබලා ගන්න. නමුත් ඒක ප්‍රතිපදාව කියලා සුද්ධ වශයෙන් කොයි එකද ප්‍රතිපදාව කියලා කවුරක්වත් දන්නේ නැහැ ඔය ඕනම ඔය අංග එකක් කරන බලන්නේ ඕන තරම් අර්ථකථන තියෙනවා. කහරි ඒ සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද? මොකද්ද සත්‍ය මොකද්ද සතර සතිපට්ඨාන කියන්නේ දෙන්න බලන්න අර්ථකතනය. ඒ අර්ථකතනේ හෙට වෙනස් වෙනවා. හිත කියන්නේ මොකද්ද කියන අර්ථකතනය කරන්න වෙනවා. අරසා කරන්නේ මොකද්ද කියන අර්ථකතන දෙන්න වෙනවා. අවබෝධය තියෙනවනේ නිවන තියෙනවනේ. දැන් මේ අපි කතා කරන්නේ අවබෝධය ගැන විශ්වාසයක් නැහැ. නිවනක් අවශ්‍යයි. ඒ නිසා අපි මේ මේ මේ තියෙන කෑලි එකතු කරලා මේක හදාගන්න වෙනවා. නිසා ප්‍රතිපදාවක් තියෙනවායි කියලා කියන්නේ තේරවාදී ප්‍රතිපදාව ගැනව කතා කරන්නේ. මහායාන කෙනෙක් ගියවන කිය ඕක නෙමෙයි ප්‍රතිපදා බුදුහාම කිව්ව වෙන එකක් කියලා. ඉතින් ගියාම ඊට වැඩි විශ්වාසයෙන් කතෝලික කට්ටිය කට්ටිය ප්‍රතිපදාවක් තියෙනවා. මුස්ලිම් කට්ටියට තියෙනවා. ඉතින් අපි මුස්ලිම් පැත්තෙන් බැලුවොත්. ඒතර පේනවා අපි ඉන්නේ පටු පටු තීරක ඉඳගෙන අපි මේකමයි සත්‍ය අනිදිව සියල්ල බොරු කියන තැනට වැටෙනවා. ඉතින් එතකොට බුදුහාම කියනවා මේක සත්‍ය වෙන්න බෑ කියලා. නිසා මේක තියෙනවා කියලා කියනවා නම් ඒක හොඳට අර්ථකථනය දෙන්න. නිර්වචනය දීලා බලන්න මොකද්ද සතිය කියන්නේ කියලා. සතිය කියන එකත් අටපොලක නිර්වචනය වෙනස් වෙනවා. අද සීන සතිය නෙවෙයි තව පුරුදු කරපු සතිය. ඊට පස්සේ යනකොට බල සතිය බොජ්ජංග සතිය ආර්ය අෂ්ටාංග මාර්ග සතිය. ඉතින් ඒවා විපරිණාමයේ වෙමින් යන දෙයක් නිසා කොහොම අපිට දරුවෝට කියනවා මේක අනිවාර්යෙන් කරොත් මේක හරියනවා කියලා කියන්නේ අපි අත්දකලා ඉන්න බෑ. ඒ නිසා අපි මේ ප්‍රතිපදාවේ අර්ථකතනය අද කාලේ විතර වෙනස් අභියෝගයට ලක් වෙච්ච යුගයක් ඇත්තේ බලන්න. මොකද හැම කෙනාම භාවනා කරන ඉතින් හැම කෙනාම එක එක මත දෙනවා. ඒ නිසා එක මතයක් කියන එක ප්‍රතික්ෂේප කරන එක තමයි අනෙක් කෙනාගේ මතේ හෙලි කිරීම කියලා කියන්නේ. ඉතින් මේ දෙකම බාර ගන්නවා නැත්නම් මගේ ගුරුකුලේ විතර දීපේක බාර ගන්නවද කියන එක ලොකු සාංශේ කිව්වා මෙහෙම ප්‍රායෝගික අන්තයක් උඹේ ගුරුකුලේ කියන එක කරලා බලපන්. හිතට එකගව ඒක වෙන තැනකට යොමු කරාවි හොඳ තැනකට. ඒක හරි ගුරුකුලේ. ඒකම බැඳගෙන මේකම හිටපන් කියන්නේ ඉහළ තැනකට යොමු කරනවා. ඒක තව එකට යොමු කරනවා. එහෙම එහෙම එහෙම අම්මගෙන් කිරි අම්මට ගිහිල්ලා මේක යන්නේ. නිසා ගුරුකුලයේ Tamanට වෙනිකට යන්න දෙන්නේ නැති මේ සියල්ලම කියන ගුරුකුලේ වාර ගන්න එපා. එහෙම එකක් නැහැ. එකින් එකට එකින් එකට සතෙක් හැවහලන්න වගේ දිනු වෙන්න ඕන. ඒ නිසා අපිට මෙයමයි සත්‍ය අනික බොරුයි කියන ඒ වාදයට යන්න අමාරුයි. හැබැයි Tamanට කරලා බලතයි මේක. කරලා බලලා හොඳ නම් ඒක යොමු කරවන්නේ ඕපනයික වෙන්න ඕනේ. ඊට වඩා හොඳ දැනට අනිවාර්යයෙන්ම තල්ලු කරන්න. ඒක නිසා කවුරුත් එක්ක ඇසුරු කරනකොට කාටරි යමක් කියනකොට එම ගහපා දීලා කියනවා නම් ඒක ඔලොමල ගතියක් තියෙනවා. ඒක කරලා බලන්න කීතයි. ඒක කියන්නේ අවිරුද්ධව දෙන්න පුළුවන්. මේක මේ අපන්නක ප්‍රතිපදාව ඉතින්සෝ අපන්නක සූත්‍රය කියලා තියෙන බෑනේ කිසිම දවසක කරන්න කියලා නැහැ. මෙහෙම එක්කුත් තියෙනවා මෙහෙම එක්කුත් තියෙනවා මෙහෙම එක්කුත් තියෙනවා මෙහෙම එක්කුත් තියෙනවා කියලා ඒ හතරේ කෙරුවොත් මෙහෙම මෙහෙම වෙනවා. ඒක බලන්න. හරි මොකද්ද එතකොට හැකි සංඥාව කියන්නේ මොකේට හැකි සංඥාව? සක්කෝ. මොකේට හැකි සංඥාව? නිවැරදිද කියන්නේ මොනවද? දන්නේ නැතුවනේ අපි යන්නේ. අපිට බාර ගන්න වෙනවා. නිවැරදි දන්නවනම් ආය හොයාගෙන යන්න දෙයක් නැහැනේ. ඒ නිසා මෙතන තියෙන මේ වචනේ තියෙන සීමාකාරී ගතිය. එහෙම නැත්නම් මේ මූල ධර්ම හැම වෙලාවෙම හතරස් බව. සත්‍ය හතරස් එකක් නෙවෙයි. ඒ නිසා පටන් ගන්න හොඳයි ඕක. හැබැයි මේ ඒකාන්ත දෙය කියලා කියන තරම් එහෙම යොලමල වෙන්න නරකයි. අපිට කීත හැකි මේ කරලා බලන්න. ඒයි පාතිකෝ. මම කරලා බැලුවා මන්න පොඩි ජොලියක් තියෙනවා. ඒ නිසා කරලා බලන්න කියලා කවුරු හරි කියනවනම් දැඩිසේ මම දන්නේ මම නම් කවදාකවත් මේ පැවිද්දට එන එකක් නෑ කවුරු හරි කිව්වනම් ඒකාන්තයි කියලා. මට කිව්වේ මිටටි පොඩ්ඩක් තිනේ ඔබ පොඩ කරලා බලපන්. ওই තීන හේවම තීදි කරලා බලපන් කිව්වම හරි ජොලියක් ආවා. තියෙන එකේ අද්දිනේ කරන්නේ. ආගම කරන්නේ. ආගම කියනවා මේ හරියටම හතරස් එකට දාලා මෙව්වා බෑ මේකම කරපන් කියලා. ඒතර තරණ පිළිස් කැමති නෑ. ඒගොල්ලෝ කියදයි නෑ නෑ ඔයිට වැඩිය හොඳක් ඔයිට වැඩිය වඩා හොඳට යන්න පුළුවන් ඔක ඔහොම තියාගන්නේ. පුළුවන් නම් මේ කැල දාගන්නේ. මේ කම්පියුටරේට මේ software එක දාපන්. දාපන් කම්පියුටර් හොඳට වැඩ කරනවනේ. එතකොට කම්පියුටර් බර වැඩ නැහැ. උඹ ඕන නැති එක අයින් කරපන් පස්සේ ඒක. ඒක අයින් වෙනවා බය වෙන්න එපා. මේ හොඳ කැල එනකොට අර නරක කැල යනවා. ඒක ඌගේ උහුමනාවෙම කරනවා. දැන් මේක අයින් කරලා හිටපන් මේක දාගන්නේ කියලා. බුදුජානන් තේම දෙයක් කියලා නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. අපන්නක සූත්‍රය අපි මේ දවස්වල කරනවා සුබෝදරා. කිසිසේත්ම බුදුරජාණන්සේ ඒකාන්ත වශයෙන් මේක කරපන් කියලා අනික හැම ආගමකම කියනවත් එක ගැටෙන්න එපා. මම දෙනවා විකල්පයක්. කැමැති නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි නම් කරන්න. මේක ඒකාන්තයි කියන එක ඒකාන්ත සත්‍යක් මේ ලෝකේ තියෙන්න බෑ. සාපේක්ෂ ශක්තියක් මේ ලෝකේ තියෙන නිසා අපි මේ කේවල වාදයකට වැටුනොත් හරීම හරි ඔලොමල වෙනවා. හිට්ලර් වගේ වෙනවා. මරණ අනිකට මරණ අය මොකක්වත් නැහැ. අපි කැන්සර් අපිට තියනකට වඩා හොඳ එකක් දෙන්න පුළුවන් මිසක් ඒකත් ඔයා කරලා බලලා හොඳ නම් කන්න අපි ඔය දීතලව කැම්ප් එකේ ඉන්නකොට අන්තිම දවසේ සල්ලි හම්බ වෙනවා අපිට. ඒ කියන්නේ දවසක රුපියල් 10ක් ගෙවන ඒ දවස්. දවස් 17ට කැම්ප් එකට රුපියල් 140ක් අලුත් කොළ. අම්මද්ද බල. ඒක නිකන් රාජ්‍යයක් හම්බුනා වගේ. ඉතින් එතනම පොළට ගියාම අඹ විකුණනවා. හොඳ නම් ගන්න කියලා කෑල්ලක් දෙනවා. ඉතින් පොලේ මේ පැත්තේ ඉන්න අර පැත්තට එනකම් හොඳ නම් ගන්න කියලා බල බල කක කක කක කක එහා අඹ කනවා ගන්නෑ. කාලවල දෙන්නේ. ඉතින් උමුත් දන්නවා ඒක. කපලා තියාිනවා කෑල්ල මේ කාලවල ගන්න පොඩ බල්ලා ඉන්න කියලා ඊගාවකට එනවා. ඉන්සයි කාලවල හොඳ නම් ගන්න. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනා කරන ඉස්ලා ආයතන හතක් කිව්වා. කියන්නේ හරි ගියාම ගාස්තු ගෙවීම ක්‍රමයක් කරලා බලලා හරි ගියොත් ගෙවන්නකෝ. සද්ධාව ඇති කරේ සතිපට්ඨාන කියන්නේ ඉස්සරලා සතිපට්ඨාන ආනිසංශ කියනවා. බඩු විකුණන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ සත්තානම් විසුද්ධිය සෝක පරිද්දවන සමදිකම මොකද කියන්නේ ගන්නවද? කරලා බලන්න. ඉතින් ඒකට හිතෙනවා කරලා බලන්න. ඉතින් කරලා බලන ප්‍රතිපුදුවර දන්න පොඩ්ඩක් ඔකට කුඩු ගහපු ගමන් අහු වෙනවා කිය. ඉතින් ඒ නිසා බුදුජානනාංශයත් ඔය මේ පස්තක මහණු ළඟට ගිහිල්ලා බණ කියන්නේ ගියාම ප්‍රතික්ෂේප කරලා තියෙනවනේ. මේ බුදුහාමුදුරුවෝ ෆැක්ටරි ෆ්‍රෙෂ් බාරගත්තේ නැහැ. අපි ඒක දැනගෙන යන්න ඕන. අපි ඉන්න ලෝකේ කේවල සත්‍යක් මිස මේ සාපේක්ෂ සත්‍යක් මිස හොඳට වඩා හොඳක් මිස කේවල සත්‍යක් තියනවා කියන එක දේවවාදියට ඇට. ඒක මෙලොවට අයිති නැහැ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔයත් හොඳයි මහත් හොඳයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය පව් පිං වල කතාව මොකද පොඩ්ඩ හොඳ එක ගන්න. ඊට වැඩිය හොඳ ඒක අරගෙන ඉච්චරයි. ඉතින් ඒක සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න තියෙන මනුස්සයා යනවා. කවුරු හරි කියන එක 100 100ක් ෂොත් නෑ. ඒ නම් බඩු එහෙමනම් කියන්න බෑ. ඔය තීනට ඉතින් පොඩ්ඩක් හොඳ වෙන්න ඉතින් ඒකත් ඔයා කරලා බලලා කරා. කිසිම වගකීමක් එන්නේ නෑ ගෝලයා ගුරුනාථට. කිසිම වරදණ්ඩයක් මෙහෙම මේ කිරු නැත්තම් තොපිට දඬුවම් කරනවා අපාගත වෙනවා මොක මොනවටේ. එහෙම ගහපා දෙන්න දෙයක් මේකේ නෑ. තව විනාඩි 5ක් විතර තියෙනවා. හොඳයි එමනම් විශේෂ කියන්න දෙයක් නැත්නම් අපි මෙතනින් ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි මෙල්බන් නගරයට සමුදෙනවා. සීල දිනාටම තෙරුවන් සරණයි. පිනායිතාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමෙන් අපේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන් හිමාව සටහන් කරමු සම්ප්‍රදාන කෝල. ittavata cagammi hi sambhatam punya sampadang sabbhi deva anumodantu sabba sampatti siddhya ittavata cagammi hi sambhatam punya sampadang sabbhi bhuta anumodantu sabba sampatti siddhya ittavata cagammi hi sambhatam punya sampadang hello. ආ, සරණ සරණ අපි පොඩි වැඩක ඉන්නේ පස්සේ කෝල් එකක් දෙන්නම් ඈ.